අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනායි සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා භාවේ තබ්බා පංජාංගිකානි සම්මා සමාධීති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් දසුත්තර සූත්‍රයේ පස්වෙනි කර්ණු සටහන් පරිච්ඡේදයේ දෙවෙනි ප්‍රශ්නේ වශයෙන් අහන්නේ මේ සාසනය දන්න කෙනෙක් නැත්නම් ශාසනය වැඩ ගන්න කෙනෙක් එහෙම නැත්නම් සාසනයට වැඩ කරන කෙනෙක් භාවිත කළ යුතු ධර්ම පහ මොනවද කියන ප්‍රශ්නේ. ඉතින් මේ පහ භාවිතා කළ යුතු ධර්ම පහ විදිහට සමාධි වර්ග පහක් සඳහන් කරන්නේ. එහෙම නැත්නම් මේ අංග පහකින් යුත් නැත්නම් පැතිකඩ පහකින් යුත් නැත්නම් මූණර පහකින් යුත් සම්මා සමාධිය. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙලවරටක් තියෙන එක. ඒ වගේම අතරමඟදී මේ සමාධිය මට්ටම් කීපයකින් දිනු වෙලා දිනු වෙලා තමයි මේ සම්මා සමාධි කියන මට්ටමටපත් වෙන්නේ. ඉතින්පත් වුණාට පස්සේ කෘත්‍ය වශයෙන් එකේ පැතිකඩ පහක් කෘත්‍ය පහක් පේනවා. ඉතින් අපි පසුගිය දවස්වල ඒක පීති, පරණතා සම්මා සමාධි, සුඛ පරණතා සම්මා සමාධි වශයෙන් ගෙවම් කරලා චිත්තෝ චේතෝ පරණතා සම්මා සමාධි නැත්නම් චිත්ත භාවනාවක් වශයෙන් නැත්නම් අධිචිත්ත භාවනාවක් වශයෙන් සමාධිය වැඩි වීම තමයි මේ අපි වර්තමානයේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒක හිත වඩනවා නැත්නම් සතිපට්ඨාන පැත්තෙන් බැලුවොත් චිත්තානුපස්සනාව එහෙම නැත්නම් චේතෝපරිය ඥාණය වශයෙන් අභිඥාවසත් වලින් මේක සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා මේක භාවනා කරන අයට කීප පැත්තකින් සම්බන්ධයි. නමුත් බැලුව බැල්මට පේන්නේ මේක සමත භාවනා කරන කට්ටියගේ බුද්ධියට සින්න වෙච්ච එකක් විදිහට තමයි තියෙන්නේ. විපස්සනා කරන අයට ඒක කතා කරන්නත් බෑ, අයිතිකුත් නෑ වගේ කතාවක් තමයි තියෙන්නේ. ඒ වගේ වෙලාවල් කරනකොට ඉතින් මහසි ෂැඩෝ වගේ ස්වාමින්වහන්සේලා ඒ විපස්සනා ණය ක්‍රමේ ණයට අරගෙන මේ ඉදිරිපත් කරන ක්‍රමේ ණයට අරගෙන ඒ මේ සමතේ සමතේ තියෙන ණයට අරගෙන විපස්සනාට දාලා පෙන්නන එක හරිම විචිත්‍ර ක්‍රමයකට ඉදිරිපත් කරනවා. ඉතින් ඒක පසුව ඒ මහදිසාරද ස්වාමීන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේ වෙන පන්දි ස්වාමීන් වහන්සේ විපස්සනා ධ්‍යාන දක්කම දියුණු කරලා තියෙනවා. ඒ කියන්නේ රූප ධ්‍යාන හතරම විපස්සනා වඩන කෙනාට කොහොමද දැක ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක තවදුරටත් ඉදිරියට යන්න පුළුවන්. ඒ ආනන්ද සප්පාය සූත්‍රය චූල ශුන්්‍යත සූත්‍රය ඒ වගේම පොට්ටපාද වගේ සූත්‍රවල සමත විපස්සනා වෙනසක් නැතුව අරූප ධානය වලටත් සරුවචනාංශේ පාර පෙන්නලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක මේ සමාධි කියන වචනේ ගත්ත නැත්නම් චිත්ත භාවනා කියන එක ගත්ත නම් ඒක සමත සමාධිය වශයෙන් උත් විපස්සනා සමාධිය වශයෙන් උත් දෙවිධයකට පෙනී හිටිනවා. එහෙම නැත්නම් සමත පූර්වාංගම යෝගාවචරයත් විපස්සනා යෝගාවචරයත් දෙන්නම ගරු කටයුතු. ඒක නැතුව කරන්න බෑ. ඒක හරියට කියනවා නම් ශල්‍ය කර්මයක් කරන වෙලාවක ලෙඩාසී නැති ගැනීම නිර්වින්දනය කරනවා වගේ වැඩක් තමයි ඒ සමාධියෙන් කරන්නේ. ඉතින් ඒක නිර්වින්දනය කිරුවේ නැත්තම් ශල්‍ය කර්මයේ විවස්ථාට විරුද්ධයි. ලෙඩා කපන්න ඉස්සෙල්ලා නිර්වින්දනය කරන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ සමතේ අවශ්‍යයි. මේ චිත්ත භාවනා අවශ්‍යයි. අන්නේ චිත්ත භාවනා කරගෙන යනකොට මේ දේශනා මාලාවේදී වැඩිම අපි බැලුවේ මේ විපස්සනා පැත්තකට මේක ගන්න තියෙන සම්බන්ධතාවය ගන්න. කෙසේ නමුත් අපි තාමත් සමතයෙන් තමයි ක්‍රමේ ණයට ගන්නෙ අරගෙන විස්තර කරනවා. ඒ විස්තර කරනකොට මේ චේතෝ පරණතා සම්මා සමාධි කියන වචනේට මම උද්දෘතයක් ගත්තේ සාමාන්‍ය ඵල සූත්‍රේ. සාමාන්‍ය ඵල සූත්‍රයේදී චේතෝපරිය ඥාණය ලබා ගැනීම සඳහා කෙනෙක් මහන්සි වෙනකොට සර්වචනanse පෙන්නනවා සාමාන්‍ය පෘථජන භූමියේ ඉඳලා එතෙන්ට යන අනුපිළිවෙල ඒක අපි කතා කරන්න ගියේ නෑ අපි මේ කතා කරන මේ චේතෝපරිය ඥාණයට කෙනෙක් සූදානම් වෙනකොට තියෙන වපසරිය පරිසරය පසුබිම සඳහන් කරනවා තෝ එවං සමාහිතේ චිත්තේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදු භූතේ කම්මනියේ තිතේ ආනජපත්තේ චේතෝ පරිය ඥානං චිත්තං අබිනින්නාමේති අபிසංහරති මෙන්න මේ පසුබිමතිය වෙන් තියෙන වෙලාවක එහෙම නැත්නම් සමාහිත හිත සමාහිත තත්වයකට ඇති වෙලයි කියලා කියන්නේ හිත තැම්පත් වෙන පැත්තට බර වෙලා. එහෙම නැතුව ඇවිස්සෙන පැත්ත නෙමෙයි. සමාහිත හිතක් තියෙන වෙලාවක පිරිසිදු පැත්තට බර වෙච්ච වෙලාවක පරියෝදාතේ ඒ කියන්නේ කෙලස් බතිය අඩු වෙලා පිරිසිදු පැත්තට බර කම්මනීය මුදු බූතේ උදට හිත කර්මන්නේ වෙලා මුරුදු වෙලා හිතේ ආනන්දපත්තේ හොඳට පට්ඨල වෙලා නිකන් මන්දි යටත් තැප්පත් වෙලා වගේ නොසලෙන මට්ටමටපත් වෙච්ච වෙලාවක එයා චේතෝ පරිඥාණයට හිත දානවයි කියන එක නැත්නම් එයා සුදුස්සෙක් වෙනවා මේ හිතේ සීත්හාර තිත්හසර හිතේ හැසිරීම කොහොමද කියලා දැනගන්න. එතකොට මේ හිතේ හැසිරීම දැනගන්න එක විපස්සනා පැත්තෙන් බලනකොට කියන්නේ Tamange හිතේ හැසිරීම බලලා ඒකම තමයි කාගෙත් හිතේ හැසිරීම. ඒ නිසා මේක ණය විපස්සනාවෙන් එහෙම නැත්නම් අන්වේ ඥානෙන් එහෙම නැත්නම් ආකාර පරිවිතක්කයෙන් එහෙම නැත්නම් තර්කයෙන් දැනගන්නවා මගේ හිත මෙහෙමනම් වෙන හිතකුත් මෙහෙමයි කිය. සමත ක්‍රමේදී විස්තර වෙනවා සර්වචනසිකේ චේතෝපරිය ඥානය කියලා කියන්නේ Taman ඉදිරියටපත් වෙච්ච එකන දිහා ඒ irdiyen දැනගෙන කියන්න පුළුවන්. ඒ නිසා සර්වචනංශයට එන කෙනාට අවශ්‍ය කමටහනක් දෙන එක උපදේශයක් දෙන එක හරියට මිටියෙන් ඇණයකට ගැහුවා වගේ හරියටම ගහන්න පුළුවන්. ඉතින් එතකොට ඒක සුවිශේෂී ඥානයක්, ඒක සමත ක්‍රමයට ලැබෙන ඥානයක්. අපි මේ ගෙන යන විග්‍රහ ක්‍රමයේ හැටියට විපස්සනා වශයෙන් ඒක අපි කොහොමද ලබන්නේ? ඒක කොහොමද ජීවත් වෙන පරිසරයට යොදලා ඒකෙන් තමන් නොගැටෙන පරිසරයක් අවිරුද්ධ පරිසරයක් අපි මේ සාමීච ප්‍රතිපන්න ගතියට අපිපත් වෙන්නේ කොහොමද? ඒ නැත්නම් ගැටුම් නැතුව අරණ විහාරයක් රණ විහරණේ කියලා කියන රණ්ඩුවට අරණ විහාරයක් ඇති කරගන්නේ කොහොමද කියන්නේ මේ චේතුපරිඥානේ වැදගත්. එහෙම නැත්නම් සරල භාෂාවෙන් කියන්න පුළුවන් චිත්තානුපස්සන වැදගත් කියලා. ඉතින් අපි දන්නවා සතිපට්ඨානය කරනකොටත් චිත්තානුපස්සනාට එන්නේ ඉස්සෙල්ලා කායානුපස්සන, වේදනානුපස්සන, පහු කරමින් යනවා. ඉතින් මේකේ තවත් එක පැත්තක් මෙතෙන්දී බෞද්ධ භාවයේ සඳහා මතු කළ දෙන්න පුළුවන්. අද මේ වෙනකොට භාවනා ක්‍රම කියලා දෙන අනුපූර්වයෙන් යන කට්ටිය ඉස්සල කායනුපස්සනා කරලා ඊට පස්සේ වේදනානුපස්සනාට ගිහිල්ලා ඊට පස්සේ චිත්තානුපස්සනා පස්සේ තමයි ධම්මානුපස්සනා කියන එක පිළිගන්නවා. නමුත් සමහර භාවනා ක්‍රම තියෙන ලෝකයේ අද මේ වෙනකොට සම්මත වෙලා කායන ප්‍රශ්නා විචර කල් ගන්න ඕනේ අපිට කෙලින්ම නැත්තම් ඉක්මන් කරලා වේදනාන පස්සනාවෙන් යන්න පුළුවන් කියලා. ඒක ඇවිල්ලා නොබෝ කලකින් ආවා තවත් භාවනා ක්‍රමයක්. කායන පස්සන වේදනාන පස්සනයි බාලාංශ පන්ති. කෙලින්ම චිත්තාන පස්සනාවෙන් පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් චිත්තාන පස්සනාවෙන් පටන් ගන්න පුළුවන් කියන එක බොහෝම ඉක්මනට ජනප්‍රිය වෙනවා. මොකද හුඟ දෙනෙක් කැමති මේ බිම ඉඳලා උඩට නගිනවට වැඩිය කෙලින්ම උඩින්ම පටන් ගන්න තියෙන ක්‍රම. ඒකට විරුද්ධ වෙන්නත් බෑ පිළිගන්නත් බෑ. ඒ මොකද සරුවචනාංශයේ ක්‍රමයේ ගණකමක් ගල්ලාන සූත්‍ර ආදී පෙන්නලා තියෙන අනුපිළිවෙලින් යන. මේක ඉස්සලම කායනපසනාට කියලා සතිය ඇති කරගෙන සමාධිය ඇති කරගෙන ඊට පස්සේ නාම ධර්මෙන්ද රූප ධර්මෙන්ද නාම ධර්ම වලට කිසිම වේදනාව ගැන බලලා ඒ නාම රූප පිළිබඳව හොඳ බැහැගත් ඥානයක් ඇතුව තමයි චිත්ත භාවනාවට බහින් නැත්නම් චිත්තානුපස්සනාවට බහින්නේ කියලා. ඉතින් ඒක නිසා දැන් මේ මහසිසාඩ වගේ ස්වාමීන් වහන්සේලා නිතරම කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා පෙරගැස්ම කඩන්න නැතුව යනවා. නමුත් තව සමහර කෙනෙක් කියන ඔච්චර කර කර ඉන්න බෑ. කෙලින්ම චිත්තානුපස්සනා පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක පිළිවෙල අනුපිළිවෙල කඩාගෙන යන්න හදන ගතියක් කියලා විවිචනය කරන්න පුළුවන්. නමුත් සූත්‍ර පිටික හොඳට බැලුවොත් සත්‍යපත්තහන පිළිවෙල හොඳට ගවේෂණය කළ බැලුවොත් යම් යම් තැන්වල සර්වචනාංශය සඳහන් කරලා තියෙනවා ඕනම කෙනෙකුට සෝවාන් මාර්ගඥානෙ ලබා ගන්න කායනුපසනාව විතරක් ඇති. එතන වේදනානුපසනාව විතරක් ඇති. එතන චිත්තානුපසනාව විතරක් ඇති. එහෙම නැත්නම් ධම්මානුපස්සනාව විතරක් ඇති. එක අනුපස්සනාවකින් කෙනෙකුට මේ පළවෙනි මාර්ග ඥානට ලබාගෙන ශේක පුද්ගලික වාටපත් වෙන්න පුළුවන්. හැබැයි අරියත් මාර්ගයට යනකොට සතර සතිපට්ඨානෙම අවශ්‍යයි. ඔක්කොම අවශ්‍ය වෙනවා කියලා. ඒ නිසා සම්මාහාර පෙර කරපින් ඇති ඇත්තන්ට පරිචයක් තියෙන කෙනාට සංසාරගතව තියෙන කෙනාට අර කායනුපස්සනා වේදනානුපස්සනා කොටස් ඉක්මනට ඉක්මනට ගෙවම් කරන්න පුළුවන් කමක් ඇති. ඒ ඇත්තන්ට මේ චිත්තානුපස්සනාව බොහොම ඉක්මනට තේරෙන ඉක්මනට වැටහෙන ගතියක් ඇති. කෙසේ නමුත් පිරිසකට උගන්වනකොට වඩා ආරක්ෂාකාරී ක්‍රමේ තමයි කායනපසන උගන්ලා වේදනාපසන උගන්ලා චිත්තානපසන උගන්වන එක. දැන් මේ සාරිපුත්‍ර සාංශයේ මේ දසුත්තර සූත්‍රයේ පෙන්වන ඒ පීති පරණතා සුඛ පරණතා ආදී තමා සම්මා සමාධි විස්තර කරනකොට අපි ඒ නිසා හැම වෙලාවෙම ආනාපානයට සාපේක්ෂ කරලා වම දකුණට සාපේක්ෂ කරලා පිම්බීම හැකිරීමට සාපේක්ෂ කරලා මේ රූප කර්මස්ථානයක් එක තමයි ගියේ. ඉතින් ඒ අනුවම තමයි අපි දැන් මේ චිත්තානුපස්සනා කොටසේදී එහෙම නැත්නම් මේ චේතෝ පරිය ඥාණයට හිත නමන්ට හිත යොදන්න සුදුසුකමක් ලැබුවට පස්සේ එයා සරාගං හිත සරාග හිත විතරාග හිත සදෝස හිත විත දෝස හිත සමෝහ හිත විත දෝත හිත කියලා රාග ద్వේෂ මෝහ නැත්නම් ලෝභ දෝෂ මෝහ සහ අලෝභ දෝෂ අමෝහ එක එක වෙලාවට හිතට ඇවිල්ලා මේ හිත වර්ණවත් කරන හැටි එක එක පාට කලවම් කරන හැටි මේ භාජනයේට එයා දැනගන්න ඕනේ ඒතර පොඩි හුරස්පරස් ගතියක් තියෙනවා තැම්පත් වෙච්ච හිතකින් ඉන්න එක්කනාට තැම්පත් වෙච්ච හිතටත් දැක ගන්න පරිේෂණ කරන්න රාගේ එනවද නැද්ද මේ සමාහිතේ චිත්තේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ කියන විදිහට මේ පිරිසිදු වෙච්ච හිතකට පරිවේෂණ කරන්න පුළුවන්ද දැනගන්න පුළුවන්ද ඒ විතර රාගයක් එනවද ද්වේෂයක් එනවද මෝහයක් එනවද අලෝභයක් එනවද අදෝෂයක් එනවද අමෝහයක් එනවද කිව්වොත් සදාචාරවාදී අනිවාර්යෙන් පිළිගන්නේ එහෙම විතර අලෝභ අදෝෂ සමෝහ නම් එනවා ඒකේ රාග ద్వේෂ මොහ එන්න බැරි නිසා නෙමේ චේතෝපරිඥාණයට යනකොට හිත පිරිසුදු කරගන්න කියන්නේ එහෙමනම් කොහොමද නැවත අස්පනා අපිට තරාග සදෝෂ සමෝහිත දකින්නේ කියලා මූලධර්මවාදීව කටයුතු කරන අය රහතන් වහන්සේගේ හිතට වැඩිය පිරිසුදු තැනකට ගිහිල්ලා කතා කරන්න පටන් අර ගන්නවා මට මගේ පුද්ගලික අදහස ඒක මේ ප්‍රායෝගිකව කරන දෙයක් නෙවෙයි භාවනා කරන අය කරන කතාවක් නෙවෙයි භාවනා කරන කෙනාට ඒ කොච්චර භාවනා විහෙල මට්ටමක හිටියත් ඉන්න පරිසරයේ හැටියට, ඍතු ගුණයේ හැටියට, ආහාර වල හැටියට, කර්ම ශක්තිය වල හැටියට මේ හිතට විවිධ රාග මට්ටම් එන්න පුළුවන්, විවිධ දෝෂ මට්ටම් එන්න පුළුවන්, විවිධ මෝහ මට්ටම් එන්න පුළුවන්. ඉතින් ඒක නිසා කොච්චර භාවනා කරපු කෙනෙක් හෝ මේ රාග, ద్వේෂ, මෝහ නොපැමිණේවා කිව්වට නොපැමිණිය යුතුයි කිව්වට ඒක වෙන්නේ නැහැ. මේ මේ මට්ටමට ආපු කෙනාට එහෙම ආවහම ඒක ප්‍රයෝජනෙයි සලකලා ඒක අමුද්‍රව්‍යයක් කරගෙන පරිේශණයට ලක් කරලා gedara වැඩට ප්‍රශ්නපත්‍රයක් කරගෙන ප්‍රශ්නපත්‍රයක් කරගෙන ඒ අනුව සරාගහිත විතරාගහිත දැක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා යෝගාවචරයා ඉහළ මට්ටමක සමාධි මට්ටමක නැත්නම් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී මට්ටමකට ගියාට තාමත් හිතේ අර තුවාලේ සනිපෙච්චාම කැල්ල තියනා වගේ රාග හිත්, ද්වේෂ හිත්, මොහ හිත් එනවයි කියලා පිළිගන්න වෙනවා. ඒ ආපු වෙලාවක ඇයි මෙච්චර මේ පිරිසුදු හිතකට රාග එන්නේ කියලා ඉසాత බඳගෙන අඬන එක නෙමෙයි කරන්න තියෙන්නේ. අහඳම ආරස්ස වෙලා ඉන්නකොටත් මේ රාග හිත ඇවිල්ලා විල්ලැජ්ජා නැතුව මේ පිටිය කැත කරලා යනවා. ආයා කොහොමද රංගනයාගේ එන්නේ කොහොමද? රංගන රඟන්නේ කොහොමද? යන්නේ කොහොමද? එතුණන් ද්වේෂයේ ඉන්නේ කොහොමද? රංගනේ රඟන්නේ කොහොමද? භූමිකාව ඊට පස්සේ යන්නේ කොහොමද? මෝහයත් එනවා. මෝහය එනකොට කොහොමද වේදිකාවට ළඟට රැඟිල්ල කොහොමද යන යවිල්ල කොහොමද කියලා බලන එක තමයි මෙතන මේ යෝගාවචරයට තියෙන ආරක්ෂක ස්ථානක ඉඳගෙන මේගොල්ලෝ දිහා ඔත්තු බලනවා දැන්. ඉස්සරේ ඉස්සලා තිබුණේ යෝගාවචර අනාරක්ෂක තැනක ඉඳගෙන රාග ద్వේෂමෝ ඇවිල්ලා අපට ස්වාමිත්වයෙන් කටයුතු කරා. දැන් යෝගාවචර ආරක්ෂක තැනක ඉඳගෙන මේ රාගය ආපුවාම, ద్వේෂය ආපුවාම, මෝහය ආපුවාම එයාගේ රංගනය දිහා බලන ඉන්නකොට මෙතෙන්දී යෝගාවචරයට වාසිදායක යෝනිසමංස්කාරයේ තියෙන ජවනිකාවක් තමයි හිතටම වෙන්නේ. ඉතින් මේ කියන ප්‍රධාන රාග ద్వේෂ මෝහ අලෝභ දෝස අමෝහ කියන චෛතසික වැඩ කරන වගේම මේ චේතෝපරි ඥානයේ වැඩ කරන කෙනා ආයම නැත්නම් මේ චිත්තානුපස්සනාව කරන එකනට සංකීත හිත වික්ඛිත හිත කියන එක තැම්පත් වෙන හිත සහ නැත්නම් උනට වැඩිය සීතල වෙන හිත සහ උනට වැඩිය අවිසිච්ච හිත කියලා දෙකක් එන්න පුළුවන්. අදවලත් ප්‍රශ්නයක් කාලා දුන කොහොමද මේ සංකීත හිත වික්ඛිත හිත කියන එක මේ කාමස කල්ලි කාණයකට වැටෙන්නේ කොහොමද? එහෙම නැත්නම් අත්ති කිලමතාණියකට වැටෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ සංකීත හිත කියලා කියන්නේ ඇතුළට නැමිච්ච හිත බුදුසෙන්වන්සේ සඳහන් කරන්න කියන්නේ සඳහන් කරන්නේ මේ හිත ඇතුළට ඇවිල්ලා ඇතුළට ආවට පස්සේ තද අභිරමණයක තමයි තියෙන්නේ. පිට ගිහිල්ලා වික්ෂිප්ත වුණාට පස්සේ මොකක් හරි ඇවිසිච්ච එක ද්වේෂක තියෙනවා. ඒ නිසා සංකීර්ත හිත බොහෝ විට අත්කිලමතාන යෝගයේ පැත්තට බරයි. වික්ෂිප්ත හිත බොහෝ විට නෑ සංකීර්ත හිත කාමසිකල්ලි යන යෝගයට බරයි. වික්ෂිත හිත අත් අත්කිලමතාන යෝගයට බරයි කියලා හිතා ගන්න පුළුවන්. මේ ඇතුළත නතර වීම සහ පිට පැටලීම දෙක තමයි පු탁 යන භූමිය කියලා කියන්නේ. කාම ලෝකය කියලා කියන්නේ ඕකයි. කොයි වෙලාවෙත් ගැටීමක්, ඇලීමක් සහිත නැත්නම් ඇතුළත වෙලා හැංගී ගන්නව නැත්නම් එළිය පැනලා පහර දෙනව නැත්නම් රණ්ඩු කරනවා කියන මේ දෙක අතර නටන නැටිල්ල කොච්චර ඉහළ මට්ටම් වලට භාවනා කරත් මේ හිතේ පවතිනවා ඒකට තමයි නතු වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. මගේ හිත සංකිට්තයි මගේ හිත වික්කිට්තයි කියලා දැනගෙන නතර වෙන එක එකක්. ඒ සංක්ෂිප්ත හිත ආවට පස්සේ ඇතුළට ගිලා බහින එකත් වික්ෂිප්ත හිත ආවට පස්සේ ගසාගෙන යන එකත් නොවි සංකිට්ත වික්කිට්ත හිත ගන්න පුළුවන්. ඒක තමයි දේවතා සංයුත්තේ පළවෙනිම සරුවචනාංශයේ දේශනා කරන සූත්‍රය. ඉතින් ඒක යෝගාවචරය දකින්න වෙලාවේදී යෝගාවචරය මේක හිතක රංගන ටික හිතක භූමිකා දැක ගන්නවා මිස ඇයි මේ මගේ හිත මේ විදිහට වික්ෂිප්ත වෙන්නේ ඇයි මගේ හිත මේ විදිහට සංක්ෂිප්ත වෙන්නේ කියලා ඒක හරි ආදුවට ගන්න එක හෝ වැරදකට ගන්න එක නෙවෙයි මෙතන කරන්න තියෙන්නේ. ඒ නිසා යෝගාචරය පොළවේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. අහසේ ඉන්න කෙනෙක් වෙන්න වෙන්න නරකයි. මම මෙච්චර භාවනා කරනවා, මෙහෙම කරනවා මට සංක්ෂිප්ත හිත එන්න බෑ. විකීත හිත එන්න බෑ කියලා එහෙම විනිශ්චය කරන්න ඕන කමක් නැහැ. ඒකෙන් ආතුර වෙන්නේ නැතුව, ගා ගන්න නැතුව මේ හිතත් මනුස්ස හිතක්. මේක ඕන එකක් වෙන්න පුළුවන්. ආපුවාම මේකේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි බලන එක තමයි අපි ඊයේ ධර්ම දේශනාවට සම්බන්ධ කරගත්තේ. ඒ වගේම මහග්ගත හිත අමහග්ගත හිත කියලා මේ ඔක්කොම කරදර තියෙදි එහෙම නැත්නම් මේ හිත තාමත් යම් විදිහකට නැහැ කඩාගත්ත නාස්රණ කඩාගත්ත මීහරකෙක් වගේ දැඟලුවට ඒ හිතේ ඉඳද්දි ආයසරයක් යෝගාවචරය හරියට අනුපූර්ව වැඩපිළිවෙල යනවනම් වර එක රූප අධ්‍යාන අරූප අධ්‍යාන මට්ටම් වලට හිත යන්න පුළුවන්. ආයසරයක් වර එක කාම ලෝකයට වැඩෙන්න පුළුවන්. එතකොට යම් වෙලාවක හිතක් සමත ක්‍රමයට කියනවා නම් රූප ධාන හතර අරූප ධාන හතර ඉන්නවනේ වල මහග්ගත හිත් කියලා කියනවා. ඒව එතකොට පිරිහෙන්නේ නැතුව මරණයටපත් වුනොත් බ්‍රහ්ම පාරිසජ්ජයේ ඉඳලා අකනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා බ්‍රහ්ම ලෝක සම්පatti ලබන්න එයාට භවයේ සකස් වෙනවා. ඒ වගේම විපස්සනා කරන කෙනාට කමඨං සුද්ධ කරන භාෂාවෙන් කිව්වොත් එයාට කියන්න පුළුවන් තත්යකට එනවා මම මේ සක්මන් කරනකොට මට අරමුණු වෙන්නේ මේකයි මගේ නිමිත්ත මේකයි මට සැකහැරලා මේ නිමිත්ත විනාඩි 10ක් ඉන්න පුළුවන් 15ක් ඉන්න පුළුවන් කියලා ඒ පරිසරය සකස් වුණාට පස්සේ විශ්වාසයක් පහළ වෙනවා ඊට පස්සේ යෝගාවචර දන්නවා මෙච්චර කාලයක් සද්ද නැතුව නෙවෙයි වේදනාවක් නැතුව නෙවෙයි හිතින් නැතුව නෙවෙයි නමුත් මට මේ වමේ දකුණේ ත්‍ක්මනේ ඉන්න පුළුවන්. එනතම මම ඇවිදින බව දන්නවා. නැත්නම් පරියන්කේ ඉන්නකොට යෝගාවචර දන්නවා. මම මගේ මූල කර්මස්ථාන වශයෙන් අරන් තියෙන ආනාපානෙම නැත්තම් බිම්බීම හැකලින් මට ඒකේ කියලා අස්පනා පිට තියාගන්න විනාඩි 5ක් 10ක් ඉන්න පුළුවන් කියන විශ්වාසය එනවා ආධුනිකයට නෙවෙයි යම් ප්‍රමාණයකට වැඩ කරපු කෙනාට ඊට පස්සේ යෝගාවචරයට ඒක පිළිසිඳ දක්වන්නත් පුළුවන් එතකොට කියන්න පුළුවන් එයා රූප අරමුණක බැඳගෙනයි මේ හිත දැන් ගත කරන හැබැයි රූප ධානයක නෙවෙයි. රූප අරමුණකට බියදිලා රූප අරමුණක් එක්ක බැඳිලා ගත කරනවා. මම දන්නවා මේකයි රූප අරමුණ කියලා. ඊට පස්සේ යෝගාතර හිත අපි හිතමු කිලේශයකට ගියයි කියලා සද්දයකට වේදනාවක් හිතවිල්ලට. ඒ වගේම යෝගාවචර දන්නවා මට ලෙඩ තුව කරගන්න ඕන නම් නික්ලේශී වෙන්න ඕන නම් එහෙම නැත්නම් නිර්මල වෙන්න ඕන නම් මෙන්න මේ අරමුණට එන්න ඕන කියලා. ඒකට එන්න ඕන වෙනකොට යෝගාචරයට එන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට මේ රූපාරම්මණයක් ඛේම භූමියක් කරගෙන ඒක හැසිරෙන ගතිය මගේ පුද්ගලික අත්දැකීම හැටියට හුඟක් වෙලාවට සිදුවෙන්නේ නේවාසික භාවනා වැඩමුළු වල එහෙ නැත්නම් පූර්ණ කාලීන විදිහට ගත කරන අයට ඒක තමයි ලැබෙන ලාභය. ඒ හිත මේ අරමුණක් එක්කම ඉන්නවා ඉන්න බව දන්නවා. ආන්න මේකට අපි කියන්න පුළුවන් විදර්ශනා ක්‍රමයේ හැටියට මහත්ගත හිතක්. දන්නවා මේ ළඟ සද්ද ඇහෙනවා. මේ ළඟ සද් වේදනා එනවා. මේ ළඟ හිතවිලි තියෙනවා. නමුත් මගේ හිත හදිසියකට කිකිලිගේ තට්ටස්ස රිංගගත කුකුල් පැටව ටික වගේ හිත ඇවිල්ලා අරමුණේ හිටිනවා. පිට ගියත් මෙන්න මෙතෙන්දයි ආරක්ෂක භූමිය කියලා දන්නවනම් ඒ යෝගාවචරය සක්මණේ ඉනකොට මෙන්න මේක මම අරමුණට ගන්න. එදින්ද වැඩ කරනකොට මේක අරගන්නවා කියලා දැනගෙන ඉන්න වෙලාවේදී යෝගාවචරයට මේ සතිය සුවිශේෂ ආරක්ෂාවක් ලැබෙනවා. ඒක මහත්ගත හිතක ලැබෙන ආරක්ෂාව ලැබෙනවා. ඉතින් මේ යන කතා විලාසයේ හැටියට උගාක් යෝගාවචරණ තියෙන ප්‍රශ්න තමයි මේක සමාධියේ මේ මේ සමාධියේ සක්මනේදී පරියන්කේ හිතා ගන්න පුළුවන් කොහොමද මෙහෙව එකක් එදිනදා වැඩ කරනකොට වෙන්නේ කියලා. එදිනදා වැඩ කරනකොට එන්න තියෙන උත්තරේ තමයි තමන් කරන චේතනාව දාන්න. මම මේ කරන්නේ ආසවල් චේතනාවෙන් යුක්තව ඒ කරන දේ දාන්න. මම මේ පලාලියනවා. මම මේ බොංචි කඩනවා. මම පොල් ගන්නවා. මම පොල් මිරිකනවා. ඒ කරන වැඩේ මුළු හදින්ම කරන වෙලාවේ ඒකේ හිත හිටියාම ඒ කරන දැන් මෙතන චේතනාවක් තමයි ඉස්සර වෙලා තියෙන්නේ. චේතනා ක්‍රියාත්මක වෙන කායික වැඩ පිළිවෙලක් තියෙනවා, රූප වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකේ වැඩ කටයුතු කරනවා. අපි මේකට කියනවා දෝතිම වැඩ කරනවායි. අපි මේකට කියනවා මුළු හදින්ම වැඩක් කරනවා. එතකොට මේ යෝගාවචරයට තව කවුරු ආවිල්ලා මේ ඔයා පොල් ගානේ කාරි පොඩ්ඩක් මේකේ බලන්නකො ලුණු ලුණු තියනවාද කියලා බලන්න කියන්න ගියාට ඒ යෝගාවචර දන්නවා මම මේ කරන වැඩේට මේක බාදයි ඇහෙන්නේ නැතුව නෙවෙයි කුසීන තව කවුරුහට කතා කරන්න පුළුවන් නමුත් මෙයා දන්නවා මම මේ වැඩේ කරන්න කියලා වැඩේ වුණාට පස්සේ අර වැඩේට උත්තර දෙන්න පුළුවන් ආන්නේ වගේ තමන් කරන වැඩේ පිළිබඳව මේ ඉඳගෙන භාවනා කරන හෝ රක්මන්ට අමතරව කරන වැඩේට නිමග්න වෙලා කරන්න පුළුවන්. හරියට පොඩි ළමයෙකුට අලුතෙන් සම්බඩෝ කම්බෙච්චාම ඒ දරුවා ඒකත් එක්ක ඉන්නකොට ඒ පොඩි එකට අම්මා ඕනෙත් නැහැ, තාත්තා ඕනෙත් නැහැ, කෑම ඕනෙත් නැහැ. ඒක නිමග්න වෙනවා. ඉතින් ඒ නිමග්න වීම තමයි ඔය පැබ්ලෝ පිකාසෝ අට්ටාලයක් උඩ ඉඳගෙන චිත්‍රයක් ඇඳලා තියෙනවා. එයා තමන්ම ඇඳපු චිත්‍රෙ කොච්චර මත් වෙලාද කියලා බලනවනම් එයා චිත්‍ර බලන්න පිටිපස්සෙන් පිටිපස්සට යනකොට තා පොඩ්ඩෙන් අට්ටාලෙන් වැදලා මැරෙන්න හදනවා. ඡායන්තිය කරන මනුස්සයා දැක්කා මේ මනුස්සයා චිත්‍රය බල බල යන්නේ අට්ටාලේ උඩ මිනිහා දන්නේ මේ තා පොඩ්ඩෙන් වැටලා මැරෙනවා. මොකද එයාට ඒ තරම චිත්‍රයට හිත ගිහිලා. මෙයා කෙරුවේ තින්තබාදයෙන් ගැව්වා චිත්‍රෙට. දාපු ගාම මේ මනුස්සයා පැනලා ගිහිල්ලා ගෝලයට ගවුවත් ඕක කෑව මං අදපු චිත්ත කියලා. තෝ කෑව නෙවෙයි තා පොඩ්ඩක් ගියන සර් වැටලා කන් ඇට එබි මැන ගන්න ඕන්න හිටි අට්ටාලෙක් කියලා. ඒ මොකද මේ චිත්තෙට හිත ගියාට පස්සේ මේ මනුස්සයා අට්ටාලෙක් ඉන්න බව දන්නේ නැහැ. මෙහෙම දේවල් ඕන තරම් අපේ ජීවිතේ වෙනවා. ඒ තරම්ම ඒ වැඩ කරන එකට කාන්දන් ශක්තියක් ඇති වෙනවා. ඒක හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්, රූපයක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුර අපට දීලා තියෙන අපි දන්න දෙයකට. මම දන්නවා මම මේක කරන්නේ කියලා. එතකොට අතුල් පැත්ත පිට පැත්ත නොදන්නේ කිතුල් පිට උඩ පියවරම යන්නේ කියලා අපේ පැත්තේ කතාවක් තියෙනවා. ඒ මොකද මේ මිනිසයා මේ කිතුල් මල කවන්න යන්නත් ඕන. එතකොට මේ ගෑණිට විලුරු දාගවිලා වින්නුම් බම්බ ගෙන්නන්නත් ඕනේ. තුන් පැත්ත කැපිල්ලක් ඉතින් උදේ දවල් හවස තුන් පැත්තම කපනවා හොඳට කිතුල් මලේ තෙලිජ වැටෙනවා ඊට පස්සේ මේ මිනිසයා කියනවා හදිස්සියක් වුණත් වැඩියෙන් කැහ කැවුවොත් එහෙම මට කියපන් කියලා මිනිහා කිතුල් ගහට නගිනවා අනේ හදිස්සියෙම වින්න බොම්බ ඇවිල්ලිවලා කියනවා උපාසක මහත්තයා වැඩේ හරි ගියා අර මිනිසයා කිතුල් ගහනොත් කිතුල් පිට උඩ පියවරමයිනෝ දෙරි ගහලා වැටෙනවා හරියට ළමයි හම්බන වෙලාවටම තාත්තා මැරෙනවා එවිනට මතක නැහැ මේ කිතුල් ගහක් උඩ ඉන්නේ කියලා ඉතින් අපේ පැත්තේ කියනවා අතුල් පැත්ත පිට පැත්ත නොදන්නේ කිතුල් පිට්ටෝඩ පියවර වෙන්නේ මොකද මිනිහට ඔළුවේ තියෙන්නේ මේ බබා හම්බ වෙන වෙලාවේ ඡායාව මනින්න ඕන. මිනිහා ඡායාව මනින්න කිතුල් ගහක් උඩ. මිනිහට මතක නැහැ. අන්න ඒ වගේ අරමුණු වලට බැඳෙන වෙලාවන් යෝගාවචර නෙවෙයි මේ කතා කරන්නේ නමුත් ඒවා වෙන දේවල්. අන්න ඒ වගේ දේවල් විපස්සනා යෝගාවචර දන්නවා වාශයට හරවගෙන ඒ ආරක්ෂක අරමුණක මේ වගේ බැඳ තබා ගැනීමට අපි මේක හරව ගන්න පුළුවන්. එතකොට ඒවා කියනවා රූප කර්මස්ථානයක හිත බැඳලා එදින්දා වැඩ කරනකොට නම් චේතනානුපූර්වක කරන කායික ක්‍රියාවට හිත බඳිනවා. සක්මන් කරනවා නම් තමන්ගේ මේ ඇවිදින හොල්මන් කය, ඇවිදින කය, එහෙම නැත්නම් වම දකුණේ හිත බැඳගෙන ඉන්නවා. පරියන්කේකේ ඉන්නවනම ඉඳගෙන ඉන්න බව, ආනාපාන හිත තියාගෙන ඉන්නවා. එතකොට එහි ඉන්න බව දන්න ඒ වගේම ඊගා චිත්තක්ෂණයෙන් මට ඉන්න පුළුවන් වෙයි කියන මේ අදිමොක්ඛයේ පෙර විශ්වාසය ඇති හිත බොහෝ විට ධානයක තියෙන ඒ ධානාංග සහ අනිසංස පිළිනවා. ඉතින් ඒක වෙනවා රූප ධාන මට්ටමක් මේකේ තියෙන්නේ. ධානයකට සමවැදලා අර්පණා සමාධියක් නෑ. නමුත් නීවරණ මොනක්වත් නෑ කියන්න පුළුවන්. ඒ වගේම දැන් මේ කාම ලෝකේ නැතිකරන්නට කාම ලෝකෙන් නැත්නම් කාම තණ්හාව අශේෂ විරාග නිරෝධ විදියට පිට කරන්න පුළුවන් මෙලොවම තියෙන සාක්ෂියක් තමයි රූප කර්මත්තාන්ට හිත 100ක් ඥාන කාම ලෝකේ 100ක්ම අයින් කරා. ඒ ජීවන් දැකලා නෙවෙයි ඒ විශාල අසුචි කන්ද මේ පොඩි ධරතේ මාර්ගයෙන් අපහසුකම මාර්ගයෙන් දෙවිලිතවිලි මාර්ගයෙන් අමාරුවෙන් ධානයක් උපයන අර කයින් කරා. එතකොට මේ යෝගාවචරයට මේ මහග්ගත හිතක ඉන්නකොට තියෙන වටිනකම තමයි එයා දන්නවා අමාරුවෙන් තමයි මේ වම්ම සක්මන කරන්නේ. ආයාසයෙන් තමයි මේ ආනපානි කරන්නේ. ආයාසයෙන් තමයි මේ gedara වැඩ කරන්නේ. නමුත් ඒකේ හිත නිමග්න වෙච්ච නිසා මගේ හිත කාමේ නැහැ කියලා දානවා. ඒ නැති වෙච්ච කාමේ නැත්නම් කාම තණ්හාව අශේෂ විරාග නිරෝධමයි. ශේෂ රහිතවම ගිහිල්ලා නැත්නම් හිත රූප කර්මත්තාට යන්නේ නැහැ. ඉතින් ඒකට මේ යෝගාවචරය මේ රූප කර්මත්තාට සලකනවා උපන්දා හිත කරපු පවු නැත සතිය පිහිටපු මේ ක්ෂණේ කියලා එයා දන්නව අරමුණේ හිටපු නිසා මං සංසාරයක් ගෙනාව පව් ඔක්කොම ගෙවලා තියෙන්නේ කාම තණ්හාව සම්බන්ධව. හැබැයි දැන් රූප තණ්හාව තියෙනවා. මේ අල්ලගත්ත අරමුණ තණ්හාව තියෙනවා. දැන් මේ යෝගාවචරය කැයි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ ඔන්න දැන් මේ රූපේ නැති වෙච්ච ගමන් අඬන්න පටන් ගන්නවා. අනේ භාවනා කරනකොට මම ආනපාන තමයි හිත බැන හිත ඕන ආනපනිකො නැති වුණා සද්දයක් ආවා වේදනාවක් ආවා හිතවිල්ලක් ආවා කියලා ඒ අල්ලගත්ත රූපෙට තෘෂ්ණාවක් ඇති වෙන එකට කියනවා රූප තණ්හාව කියලා නැත්නම් භව තෘෂ්ණාව කියලා. ඊට පස්සේ මේ යෝගාවචරයා මේ අල්ලාගත් රූපේ ආනාපානෝ සක්මනෝ එදින්දා වැඩ කරන රූපේ හොඳට සමීපව බැලුවොත් මේ කාමයේ ගෙවම් කරන්න මම අල්ලාගත්ත රූපේ දැන් තියෙන්නේ මේ භව තෘෂ්ණාව තියෙන්නේ. ඒක හොඳට බැලුවොත් ඒක ගෙවම් වෙනවා. ගෙවම් වුණාට පස්සේ අරූපය හම්බ වෙනවා. රූපේ අභාව ගතිය. නැත්තම් රූප දෙකක් අතර තියෙන හිස්තැනට හිත වැටෙනවා. ඒක ශිල්පෙන් කරන්න ඕනේ. ඒකට කියනවා රූප අධ්‍යාන භාවනා නැත්තම් රූප කර්මස්ථානය අනුව කරන සමත භාවනාව. ඒ අරූපෙට ගියාට පස්සේ ඒ අරූපෙට යෑම රූපයෙන් විශිෂ්ට විකල්පයක් වෙනවා. රූපේ දුරුවන් කරපු බවට එහෙම නැත්නම් කාම තණ්හාව දුරුවන් කරන රූප භව තණ්හාව අල්ලනවා. දැන් භව තණ්හාව දුරුවන් කරනවා මේ අරූපෙට තියෙන ආසාරත විභව තණ්හාවේ. එතකොට යෝගාවචරය ගොඩාක් Taman නොදන්න කදාකත් හිතුව නැත්නම්කට හිත යනවා. ඉතින් ඒ නිසා එතනදී විශාල අභියෝගයකට එනවා යෝගාවචරය ඉදිරියට ගියත් දියුණු වුණත් දැන් මේ ආරමුණක් කියලා කරන භාවනාවද හොඳ නැති එකද කියන එක යෝගාවචරයට හිතලා ගන්න බෑ. යෝගාවචරයට සමහර විටක අරූපේ හොඳයි කියන්න බෑ සමහරට රූපේ හොඳයි කියන්න පුළුවන් ඒ එක එකනාගේ මතිපන්තාන්තර හැටියට සාපේක්ෂතාවයේ බලනොත් බැලුවොත් නම් කාම තණ්හාට වැඩිය හොඳයි භව තණ්හාව භව තණ්හාට වැඩිය හොඳයි විභව තණ්හාව නමුත් විභව තණ්හාව පේන්නේ තනි වුණා කොටු වුණා පාළු වුණා අසරණ වුණා මුහුද මැද තනි වුණා කාන්තාරක නැති වුණා කැලයක් මැද අසරුණා වගේ වැටෙන ගතියකුත් තියෙනවා. මේ චරිත එක එක චරිත. ඉතින් ඒ නිසා මේ භාවනා කරන චිත්ත භාවනා කරන එකන මහත්ගත භාවනාව අමහත්ගත භාවනාව කියලා දැනගන්න ඕනේ. මගේ හිත කාමේ තියෙනකොට ඒ කාමයේ යෙදෙන එකන ඇබ්බැහි තියෙනවනේ මනුස්සයට ස්ත්‍රියාවට ආශා කරන මනුස්සයා ඒකට ඇබ්බැහි වෙනවා. සල්ලි වලට ආශා කරන මනුස්සයා ඒකට ඇබ්බැහි වෙනවා. සූදු කෙල්ල මනසේකට ඇබ්බැහි වෙනවා. ඉත්‍ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්කු දුත්තෝ කියලා. ඉතින් ඒකත් එක විදිහේ සූස්තියක් තමයි. ඒකත් ඔය කාටවත් බෑ කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඒක ආදී ඒක ආස්වාද ජනක දෙයක්. ඒක බුදුරජාණන්සේ සඳහන් කරනවා මම කරලා කියන්නේ කියලා. ඒක නිසා කාටවත් කියන්න බෑ මේ මේ කාමභෝගීන් පිස්සු පියාට්ටෝ කියලා. ඒ නිසා ආස්වාදයකට ගන්නවොත් මේක අපාය දුක් ගෙනෙනවා. මේකේ අනුන්ට දුක් දෙනවා පරිසරය කෙලසෙනවා හිත කෙලසෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තියෙනවා කාම ලෝකයේ ඉන සත්තු මේ හිතට බලපව් කරනව නෙවෙයි ඇති නමුත් මිනිස්යාට පුළුවන් මේ වෙනකොට රූප ධානයක් දාලා රූප අරමුණකට දාලා රූප ධානය හරගිය වෙලාවට නැත්නම් රූප අරමුණ හරගිය වෙලාවේ මේ මිනිස්යා ආවේදේ අන නිර්ාමිත සුඛයක් විඳිනවා. රූප බලලා, සද්ද අහලා, ගන්ධ රස බලලා නෙවෙයි විවේකයෙන් හටගත්ත ආව ප්‍රීති සුඛයක්. ඒකට අපි කියනවා රූපෙට බැඳිලයි කියලා. ඊට පස්සේ ඒ රූප ධානයක ඉන්න කෙනා රූපේ ගෙවුනට පස්සේ අවකාශය දැක්කට පස්සේ දෙක වෙන් කරන හිස්තන දැක්කට පස්සේ ඒකට හිත බැඳොත් ඒසොට යා කාම තණ්හා භව තණ්හා දෙකම අයින් කරලා විභව තණ්හාවට බැඳීමක් වෙනවා. ඒක හොඳයි කියන්නත් බෑ. එහෙම නැතුව ඒ මොනවත් පේන්නේ නැති එක වෙනකොට ආය රූපෙට ඵලයන් ඒක හොඳයි කියන්නත් බෑ. නමුත් මෙතන පොඩි බුදුරජාන් වහන්සේ අපිට පොඩි වාසියක් කරන් පෙන්නනවා මේ කියන කාම තණ්හාව මේ ජීවිතේෙම 100ක් නැති කරන්න පුළුවන් తాවකාලික. ඊට පස්සේ මේ ජීවිතේෙම ඒක කාමයේ නැති කිරීම සඳහා ගන්න මේ භව තණ්හාවට මේ රූපෙට තියෙන ආතාව මේ ජීවිතේම తాවකාලිකව නැත කරන්න පුළුවන් අරූපෙට හිත දාලා. හැබැයි මේ එකට එකක් සාපේක්ෂව යන මේ ගමනේ එකක්ක 100ක් භවයෙන් ගැලවිලා නැහැ. කෙලසින් අයින් වෙලා නැහැ. හැබැයි తాවකාලිකව පෙන්වන කාම තණ්හාවෙන් තොරව ගත කරන්න පුළුවන් රූපෙට හිත දාලා. රූපයත් බලන ඉන්නකොට මුත්තට ලං වෙලා බැලුවොත්, උත්සන්නව බැලුවොත්, ආසන්නව බැලුවොත් ඒකේ අරූපේ පේනවා. කිස්තන පේනවා. අභාවය පේනවා. ඒකට ඒකේ හිත දාගෙන ඉන්න තාක්කල් කාම තණ්හාවක් නැහැ, භව තණ්හාවක් නැහැ. මේ විදිහට යෝගාවචරය එකින් එකට තට්ටු පැනිල්ලෙන් පේනවා, දැනගන්නවා. මේ සංසාරයක් පුරාගෙන ආපු මේ මෝහ පටල කපන්න පුළුවන්. එකක් අනිත් එකක් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියනකොට ඒව හැල හැප්පෙන මට්ටමට ගන්න පුළුවන්. හැබැයි තාම යෝගාවචරය ඉන්නේ භවයේ බැඳිලා. කාම තණ්හාව වෙනුවට භව තණ්හාවට අහු වෙලා නැත්නම් විභව තණ්හාවට අහු වෙලා ඉතින් මේකෙදී ওই පොට්ටපාද සූත්‍රයේදී මේ පටලවිල්ල චිත්තහත කියන පොට්ටපාදේ ගෝලයා බුදුහාමුදුරන්ට කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ යම් වෙලාවක යම් කිසි කෙනෙක් කාම තණ්හාවේ බැඳිලා ඉන්නවනම් ඒ මනසට කවම කවදාකවත් රූප තණ්හාව කියන එක දැක ගන්නත් බෑ අත්දකින්නත් බෑ එයා ඒකෙන් අභෞවිය වෙනවා යාට කවදාකවත් අරූප තණ්හාව එහෙම විභව තණ්හාව දැක ගන්නත් බෑ අභව්‍යයි. මොකද කාම තණ්හාවේ ඉන්නකොට මේ දෙක පේන්නේ නැහැ. ඒකට අදාළ නැහැ. යම් කිසි කෙනෙක් භාවනා කරලා රූප තණ්හාවේ 100ක් ඉන්න වෙලාව යාට කවදාකවත් කාම තණ්හාව තේරුම් ගන්න බෑ. එයා ඒකට පහත් කරලා සලකනවා. එයා රූප තණ්හාවේ ඉන්නේ. යාට අරූප තණ්හාව තේරෙන්නේ නැහැ. ඊට පස්සේ යම් වෙලාවක රූප තණ්හාවත් අතහැරලා කාම තණ්හාවත් අතහැරලා අරූපෙට ගියොත් එයාට කාම ලෝක ගැන හිතන්න ගිය ගමන් අර තණ්හා ධ්‍යාන කැඩලා යනවා. රූප ලෝක ගැන හිතන්න ගිය ගමන් අර එකෙන් පිරිහෙනවා. ඒ නිසා අරූපේ ඉන්නකොට කාම තණ්හා භව තණ්හා ගන්න බෑ. කියලා බොහෝම ලස්සන න්‍යායක් ඉදිරිපත් කරනවා. ඒතර බුදුරජාණන් සඳහන් කරලා කියනවා බුදුන්සේ ඒකම ආපහු පාවිච්චි කරනවා ඒ පොට්ටපාදයට පෙන්වන්න මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන්නේ ඔය තරම්ම ගලවන්නම බැරි જાති කෙලේශයක් නෙවෙයි ඒක එකකින් එකකින් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් බව දැනගැනීම ශිල්පයක් ඒක යෝගාචරයට වාසියට තියෙන එකක් ඒ නිසා යෝගාචරය මේ තක්කපැනිල්ල ඉගෙන ගන්න ඕනේ කාම තණ්හාව තියෙන වෙලාව දැනගන්න ආ ඒකට බේත තියෙන්නේ භව තණ්හා නැත්නම් රූපයකට හිත බැඳීම. ඒකට බේත තියෙන්නේ රූපේ ගෙවන් වෙනකම් බලන එකේ. ඒ වුණාට භව තණ්හාවේ ඉන්නකොට අරූප තණ්හාවයි විභව තණ්හාවයි කාම තණ්හාව බලන්න බැරි නෝ නැවත ඒකටපත් වෙන්න හැකියාව තියෙනවා. ආයේ භවයට වැටෙන්න තියෙන හැකියාව තියෙනවා. ඒ නිසා මේකෙන් යෝගාවචරයට දැනගන්න පුළුවන් මේවා ඉස්තාවට යකඩ බැමි නෙවෙයි. තාවකාලික බැමි එකක් එකක් මාර්ගයෙන් මාරු කරන මාරු කර යන්න පුළුවන්. උත්තරයකට වැඩිය බුදුරජාණන්සේ සඳහන් කරනවා උදාහරණයක් දෙනවනම් ගාවිම්හා දදි දදිම්හා කීර ගායිමා කීරං කීරම්මා දදි දදිම්මා සප්පි සප්පිම්මා සප්පි නවනීතං නවනීතම්මා සප්පි මණ්ඩෝ කියලා බුදුරජාණන් කියන දෙනකින් කිරි ගන්නවා කිරි වලින් දී කිරි හදනවා දී කිරි වලින් ගිතෙල් හදනවා ඊට පස්සේ ගිතෙල් මණ්ඩය ගන්නවා ඊට පස්සේ මේ විදිහට කිරි දී කිරි වෙඳරු සාරබණ්ඩේ කියලා පත් වෙනකොට පස්සේ කිරි වසයෙන් තියෙන තාක්කල් ඒකට කවදාකවත් දී කිරි කියන නම ගැලපෙන්නේ නැහැ. එයා කිරිම තමයි. යම් වෙලාවක මේ කිරි දී කිරි බවට පත් වුණාට පස්සේ ඒකට කිරි කියන්නත් බෑ වෙඳරු කියන්නත් බෑ. යම් වෙලාවක කිරි දී කිරි වෙලා වෙඳරු වුණාට පස්සේ ඒකට කිරි කියන්නත් බෑ වෙඳරු කියන්නත් දී කිරි කියන්නත් බෑ. සප්පි මණ්ඩේ බවටපත් වුණාට පස්සේ ඒකට කිරි කියන්නත් බෑ, දී කිරි කියන්නත් බෑ, වෙඬරු කියන්නත් බෑ. ඒ එකම දේ මේ විදිහට පෙරලෙනවා. මේ එක හිත සම්පූර්ණ කෙලෙස් භූමියක ඉඳලා ටික ටික ටික ටික ඉහළ මට්ටම් වලට යනවා. යෝගාවචරය මේ ශිල්පේ දර ගන්නවා. හරියට බුදුරස් මාලාවක් හදලා එක එක හැඩතල ගන්න හදන එකම ධාරාවෙන් බල් සෙට් කරනවා නෙළුම් මලක් විදියට, තරුවක් විදියට හැදෙනවා. එයා දන්නවා මේක තියෙනකොට මේක නෑ, මේක තියෙනකොට මේක නෑ. එතකොට එයා විදුලියෙන් වැඩ ගන්න කෙනෙක් බාටපත් වෙනවා. ඒ වගේ Tamange හිතේ එකින් එකට තට්ටු මාරු දාන්න පුළුවන්. හැබැයි නැවත පිරියන தත්ත්වයටපත් වෙන්න පුළුවන්. කොච්චර පිරුණත් ඒකේ ඉසස් මට්ටමට යන්න පුළුවන් කියනකොට එයා චිත්ත භාවනා කරන කෙනෙක් බාටපත් වෙනවා. හිත Tamanට නතු කරගත්ත කෙනෙක් බාටපත් වෙනවා. හිත වශී කරගත්ත කෙනෙක් බාටපත් වෙනවා. හැබැයි තාමත් හිත නටනවා. වරක කෙලස් භූමියට යනවා. වරක රූප භූමියට යනවා. වරක අරූප භූමියට යනවා. ඉතින් යෝගාවචරය යම් විදිහකට මම දැන් තුන්වෙනි ධ්‍යානෙ ඉන්නේ කියලා මේ මෙච්චර මේ පෙරලෙන දේ අල්ලගත්තට පස්සේ ණයා වැරදි තැනෙන් ඇල්ලුවා වාගේ මේ මේ මේක මේ බොහෝ වාස්පශීලී தත්ත්වයක්. ඒ කියන මම ඉන්නේ පළවෙනි ධ්‍යානෙ. මම ඉන්නේ දෙවෙනි ධ්‍යානෙ කියලා මොනවද ආඩම්බර කතා වගේක් දාගෙන අපරාධේ මේ මේ වාෂ්පීකරණ දේ හරහා නිත්‍ය සංඥාවක් අරගන්න ඉන්න ලෝකයක් අද වෙන්න පුළුවන් ඕන ඕනම කෙනෙකුගේ හිතේ ධානය තියෙන. එකෙකුටවත් නැති එකෙක් නෑ. මිනිස්සෙක් කියලා කියන්නේ ඒ තමයි පින්වන්ත තනක්. ඒක වෙන් කරලා හඳුන ගන්න දැන් තියෙන කිරි වශයෙන් දැන් තියෙන දී කිරි වශයෙන් දැන් තියෙන වෙඬරු වශයෙන් දැන් තියෙන වෙඬරු මණ්ඩේ වශයෙන් දන්නවනම් ෂෝක් එකට මේකෙන් බිස්නස් එකක් කරගන්න. නෑ මගේ හිත කිරි මගේ හිත දී කිරි කියාගෙන මේව අයිතිවාසිකම් කරන්න හදනවයි කියලා කියන්නේ මේ හිතක පෙරලෙන සුළු ගතිය දන්නේ. ඉතින් පහුගිය දවස්වල තිබුණා කොළඹට කිරි අපිට කැකිරි කියලා. දේශපාලනය කරනකොට කොළඹට කිරි හම් වෙනවා අපේ ගමේ තොටවලට හම් වෙන කැකිරි කියලා. ඒ වගේ තමයි මේ සමහරු මේ හිතේ තියෙන මේ පෙරලෙන తত্ত্ব මගේ කරගෙන අනේ විදින විඳවිල්ල. ඒකල කියනවා මම දැන් ඉන්නේ හතරවෙනි ධානයේ මං එන්නේ අරූප ධානය කියලා හරියට මේක අප්පගේ බූදලේ වගේ සාතිකයක ලියලා තියලා වගේ. මේවා පෙරලෙන දේවල්. අන්නේ පෙරලෙන දේවල් දන්නකම මේක මහග්ගත හිත මේක අමහග්ගත හිත කියලා. මහග්ගත හිඳ කියලා අමහග්ගතක හිතට වැටිච්චාම නම් කෙලෙස් තමයි. නමුත් මේ හිත කිසිම චාරයක් නැති එකක්. ඕන වෙලාවක වැටෙනවා. ඊට පස්සේ ශිල්පයක් දැම්මට පස්සේ ක්‍රමවේද කරලා ආයේ මහත්කත් පැත්තට යන්න පුළුවන්. ඒකත් මගේ බෝධලේ නෙවෙයි මේකත් මගේ බෝධලේ නෙවෙයි. ශාසනයක වැඩ කරන කෙනා දැනගන්න ඕනේ මගේ හිත දැන් තියෙන අරමුණක. එහෙම නැත්නම් අරමුණ ගෙවම් කරලා. එහෙම නැත්නම් මගේ හිතේ තියෙන කර්මච්ඡන්දය, මගේ හිතේ තියෙන නිදිමතේ, මගේ හිතේ තියෙන ද්වේෂය. ඉතින් මේක මගේ එකක් නෙමෙයි. ඒ ඒ විදිහට මේ හිත හිත පෙරලෙන ගතිය දැනගත්තට පස්සේ කවුරු හරි දිහා බලලා කියන්න පුළුවන් මේක එල් ගහ ගන්නද මෙයා යන්න හදන්නේ පොල් ගහ ගන්නද යන්න හදන්නේ. නටන නැටිල්ල මගේ හිතමනේ යාටත් තියෙන්නේ. ඉතින් කවුරු හරි නෑ මම මේ මේම නැටුවට අනික් කටියට පේන්නේ නැතුයි කියලා හිතුවට මේකේ එහෙම දකින්න දෙවිගොල්ල ඉන්නවා. එහෙම කරන ශ්‍රමණ බ්‍රාහ්මණ වෙ ඉන්නවා. එහෙම ඉන්න බුදුවරු ඉන්නවා මේ ලෝකේ. ඒගොල්ලන්ට ඕව නලවන්න බෑ මායා කරන්න බෑ. හොඳ වැඩේ තමයි තමන්ගේ තියෙන දේ හෙලි කරන එක. හෙලි කරන්ඩ මේ චිත්ත භාවනාව අවශ්‍යයි. එහෙනම් මේ කායानुපස්සනා වගේ චිත්තානුපස්සනාව අවශ්‍යයි. හැබැයි ඒකෙන් පටන් ගන්න අමාරුයි. ඒකට ඉස්සෙල්ලා ආනපන කරලා වේදනානුපස්සනාව කරලා ගියාට පස්සේ අපේ හිතේ මේ හැම විකල්පයක්ම තියෙනවා. කොයි එක ඉස්සරහට එනවද කියනවනම් කිරි ඉස්සරහට આવොත් දී කිරි නෑ වෙඬරු නෑ තප්පි මණ්ඩි නෑ දී කිරිලේට આવත් එකේ කිරි නෑ වෙඬරු නෑ තප්පි මණ්ඩි නෑ කොයි එකද එවිල තියෙන කියලා දැනගන්න එක මගේ නෙවෙයි ඒක වෙනස් වෙන සුළු එකක්. එන්නේ වෙනස් වෙන සුළු බව දැනගන්නවට කියනවා මේක මහග්ගත හිත මේක අමහග්ගත හිත කියලා. ඒක නිසා කාටවත් මේක මට අයිති කරගෙන මම එතන ඉන්නේ කියලා කියන්න හදනවනම් අර හිතේ තියෙන ලහු පරිවර්තක ගතිය දන්නේතිකමයි මේකෙන් සඳහන් කරන්නේ. ඒ නිසා මේ හැම එකක්ම දිනු කරන්න. හැම එකක්ම දැනගන්න. දැනගෙන එවුවා ඒ වගේම චිත්ත නියාම ක්‍රමයකට පෙරලෙන හැටි. වරකේ ඉස්තු ගුණය නිසා පෙරලෙනවා, වරකේ ආහාර නිසා පෙරලෙනවා, වරක කර්ම ශක්තිය නිසා පෙරලෙනවා. වරක චිත්ත ශක්තිය නිසා පෙරලෙනවා. ඉතින් ඒක නිසා මේක ලැබුණා කියලා උඩ දාන්න යන්න හදනවා හෝ නොලැබුණා කියලා ඉකහාත බඳගෙන අඬන්න හදනවායි කියලා කියන තමයි මරිකම, මෝඩකම, අමනකම, තකතිරකම කියලා කියන්නේ. ඒක වෙනස් වෙන සුළු බව දන්නවනම් දැන් කියනවා මට මේ මේ වගේ தත්ත තිබුණා. නම දැන් නැහැ. හැබැයි නැති උනායි කියලා ඉතින් මට ගන්න බැරි ගමන් නැහැ. පස්සේ මහන්සියක ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ හිතේ තියෙන මහග්ගත අමහග්ගත తত্ত্ব දැනගත් එක්කනා කවදාකවත් මේ ආරක්ෂාකාරීද කියා පාන්න ඕන කමක් නැහැ. මොකද ඒක මට ඉස්තිර ලැබෙන එකක් නෙවෙයිනේ. ඒ වෙලාවට ලැබෙන පස්සේ නැති හරියට මේ අයිස් කැටයක් ගත්තොත් ඒකට ඝනයක් කියලා කියන. ජීවන රටේ වතුර කියන. වාෂ්පීකරණ වුණාට පස්සේ වාතයක් කියනවා. ඉතින් මේ එකම අංශය තමයි. හොඳටම ඝන වෙච්චාන්තික පල්ල මනින්න පුළුවන්. ඊට පස්සේ වක් කරන්න පුළුවන්. ඊට පස්සේ වාෂ්පීකරණය වෙනවා. ඉතින් වතුර කියන්නේ අපි අල්ලගෙන තියෙන දියරේ ගමනයි. ඉතින් අපිට වෙනත් මේත් වතුර තමයි කියලා අයිස්කටකින් දමලා ගැහුවොත් එහෙම කීයට ඇහි නෑ රිදෙන්න බෑනේ. වතුරින් ගැව රිදෙන්න බෑනේ. මරන්න පුළුවන්. අයිස්කටකින් දමලා ගාලා මරන්න පුළුවන්. වාෂ්ප කරගත්තට වෙන එක. ඉතින් මේ වගේ හිත කියන්නේ මේ වගේ ඝන ද්‍රව වාතු අතර වෙනස් වෙන දෙයක් ඒක තාපයක් දක්ව සම්බන්ධතාවයක් තියෙන එකක් කියලා දන්නවනම් ඒ කෙනා වර්තමාන මොහොතේ මෙතන දැන් තියෙන මේක කියනවා මිස ඊ ගාවට මොකා වේද කියලා කියන්න බෑ. ඒක මහග්ගත වේද අමහග්ගත වේද කියන්න බෑ. මහත්ගතෙන් අමහග්ගත වෙනවා කියන නීවරණ එන එක තමයි. නමුත් ආයෙසරය නීවරණ නැත්තම් යන්න පුළුවන් නිසා පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ඒ නිසා අර අපි මේ වගේ ගත කරන වෙලාව කාම ලෝකෙන් අපි පුළුවන් තරම් අයින් වෙලා වැඩ කරන වෙලාවක අපිට දැනගන්න පුළුවන් අරමුණේ හිතන වෙලාව අරමුණ ගෙවන් වෙන වෙලාව එතකොට නම් අපිට මේ පරිශන ගොන්දර කරන්න පුළුවන් මොකද නැවත කාම අරමුණු විශේෂම කාම ගුණ නැති නිසා නමුත් අපි හිතන්න අපවසරයක් තමන්ගේ සුපුරුදු පරිසරයට ගියාම ආයෙ කාම ගුණත් එනවා මේකට රූප ධර්මත් එනවා අරූප ධර්මත් එනවා ඒක නිසා මෙතෙන් දිගත්ත මේ අත්දැකීම මේකම ඉන්න ඕනේ අපව කාම ලෝකෙට යන්න බෑ කියලා එකක් නෑ සර්වඥාන්සේ උදේවරුවේ බින්ද වාතේ පාත්‍රේ කටේ දාගෙන ජනතාව අතරට යනවා ඒකෙදි පිස්සු අලියෝ දකිනවා පිස්සු හරක් දකිනවා පිස්සු අස්සයෝ දකිනවා පිස්සු ඇච්ච මිනිස්සු දකිනවා බින්ද පාත්‍රයක් කරගත්තට පස්සේ ආයෙ කැලියට යනවා මොකද අර මිනිස්සුත් එක්ක හිතියේ නැත්තම් බුදු විකාට පස්සේ මිනිස්සුත් එක්ක හිටියේ නැත්නම් පහනපත්තු කරලා බුසලිකින් බහලා තිබ්බට ඇති වැඩක් නැහැ නේ. මිනිස්සු අතරට යන්න ඕනේ. හැබැයි බුදුරජාණන්සේ මිනිස්සුත් එක්ක ඉන්න තරම්ම මෝඩක් නැහැ. බත්කාට පස්සේ ඇඳලා කැලේට ගිහිල්ලා Tamange වැඩක් බාර ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එළියට යන්නේ නැතුව හිටියානම් පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් වගේ තමයි. ඉතින් ගොළු බුද්දෙක් වෙනවා කතා කරගන්න බැරි වෙනවා. නිසා භාවනා කරන එක්කනා කොයි කෙනත් එක්කත් ඇසුරු කරාට එයා දැනගන්නවා. ඒකේ සීමාව දැනගෙන වැඩ කරන්න ඕන. මොකද මම විතරයි හිත හදන මිනිස්සු අනිත් මිනිස්සු හිතන්නේ නෙවෙයි ලෝකේ ඉන්නේ. ඒගොල්ලන්ට දොස් කියන්න බෑ. මම ඒක අරසා කරගෙන ඉන්නවා කියනකොට මේ මහග්ගතං වාචිත්තං අමහග්ගතං වාචිත්තං කියන එක රූප අරූප ලෝකෙද හිත තියෙන කාම ලෝකෙද කියලා දැනගන්න ඕනේ. ඒක උනාට කාම ලෝකෙට නැවත ගියාට එච්චරම ලැජ්ජ වෙන්න දෙයක් නෑ මේකේ. ඒ නිසා සමතේ පැත්තෙන් සීලේ පැත්තෙන් බැලුවොත් නම් පිළිහිමක් වෙනවා. නැවත හිතට නීවරණ ඇවිල්ලා. මොකද විපස්සනා කරන එක දැනගන්නවා. මෙහෙම නීවරණ ඇවිල්ලා ඇවිල්ලා කරදර කරන්න කරන්න කරන්න පරණ කර්ම ගෙවෙනවා. ඒ නිසා එන්න තියෙන නීවරණ දැම්ම වරේ. නැත්තම් අන්තිමට මරණ මොහොතදී ඌ එන්න ගියොත් එතකොට මට ඕක කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එන්න තියෙන හැටි එන්න කියලා. ඒ කෙනා ඒ අමහගත හිත ආවට ඉෂාත බඳගෙන අඬන්නේ නැහැ. යාකිනා මේ කර්ම ශක්තිය. ඒ නිසා ඒ ලෝණපල සූත්‍රය එහෙම නැත්නම් තවත් සූත්‍රයක් තියෙනවා. ඒකෙදි සරුවචනාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ගත කරන්නේ පස්චිම භවික නම් එහෙම නැත්නම් මේ ජීවිතේ වැඩ සමාර කරනවා නම් එයාට අනික් අයට වැඩිය නරක කර්ම ප්‍රතිසන්දනවා වැඩි කියලා. මොකද ඉවර කරන්න යන්නේ දැන් ගේම. මේ ජීවිතෙන් ඉවරයි. ඒකට යාට අසාධාරණ චෝදනා එන්න පටන් අරගන්නවා. අසාධාරණ බැනුම් එන්න පටන් ගන්නවා. දුක් කරදර එන්න පටන් ගන්නවා. මොකද මේ ජීවිතේ ඉවරයි. ඒක නිසා යාට වැඩිපුර කරදර වෙන ගතියක් තියෙනවා. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මම මේ යන ගමන කවදාකවත් නොගියපු දිහාවට අලුත් ශේෂ්ත්‍ර දිගේ යනවා. මට වැඩි වැඩියෙන් කල්යාණ මිත්‍ර හම්බ වෙනවා. වැඩි වැඩියෙන් සද්ධර්මයේ තේරෙනවා. හැබැයි වැඩි වැඩියෙන් මට කරදර වෙනවයි කියලා යාක ලොකු ආසනාවකට ගන්නවා මේ ඉවරයක් වෙන්නයි හදන්නේ. ඒක හරියට පහන නිවෙන්නේ ඉස්සෙල්ලා මුළු පහනම පත්තු වෙනවා. තෙලුත්පත් වෙනවා, තිරෙත්පත් වෙනවා, බහනම්පත් වෙනවා. ඒ කියන්නේ ඉවර වෙන්න හැදන්නේ. නැති කෙනා අසාධාරණ කරදර එනකොට ඇයි හත් දෙයියනේ මෙච්චර සිල් ලකින මට කරදර එන්නේ? ඇයි හත් දෙයියනේ මේ තී භාවනා කරන මට කරදර එන්නේ? ඇයි මේ දාන දෙන මමගේ ගේ හොරු කඩන්නේ කියලා ඒගොල්ලෝ මේ නඩු කතා කරනවා. භාවනා කරන එකනා චිත්ත භාවනා කරන එකනා මහග්ගත මහග්ගත හිත දැනගෙන මම මේ යන්නේ අමර ගමනක් බව දන්නවනම් එයා දන්නවා මේ වෙලාවේ එන්න තියෙන කරදර වලින්. මොකද මම ඉන්නේ ආඩ්‍ය වෙලා. මගේ හිත සද්ධාවේ තියෙනවා. මගේ හිතේ සීලේ තියෙනවා. මගේ හිතේ සතිය තියෙනවා. එන්න තියෙන කරදර ටික වරෙන් කියලා ඒ පුද්ගලයා කරදර දිහා බලන හැටි චපල ධර්ම තියෙන වංචනික ධර්ම තියෙන හිත හදාගත්තේ නැති කෙනා කරදර දිහා බලන හැටිත් අත ලොකු වෙනසක් තියෙනවා. ඒක බුදුරජාන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඒක නිසා චිත්ත භාවනා කරන කෙනා මේ අනික් කට්ටිය කියන විදිහේ අනික් කට්ටිය අපිට පටවන්න හදන විදිය කීර්ති ප්‍රශංසාව වලට ඒ තරම්ම සැලෙන්නේ නැහැ. අපකීර්තියට සැලෙන්නේත් නැහැ. එයා දන්න මේ අපකීර්තිය හරහා තමයි මගේ කර්ම ගෙවීම සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ මහායාන බුද්ධ ආගමේ ඒකට දියුණු කරලා තියෙනවා. ඒකෙදී යම් කිසි කෙනෙකුට තේරුනොත් මට දැන් මගේ ශ්‍රද්ධාව යම් ප්‍රමාණයකට තන වඩාගෙන යන්න පුළුවන්. මම සීලය රැකීම මම ආඩම්බරයට කරන්න හැබැයි ඒක මගේ පිටකොන්ද වගේ මම රකින්න. ඒ වගේම මම සත්‍ය වඩනවා කියවට පස්සේ යා බෝධිචිත්තේ සමාදන් වෙනවා. ඊට පස්සේ කියනවා මම කවදාද බුදු වෙන්න කියලා පාරමිතා පුරන්න බෝධිචිත්තේ සමාදන් විශාල කැපකිරීමක්. ඊට පස්සේ ආරාධනා කරනවා සීල පව් වලට ඇවිල්ලා මට වද දෙන්නේ කියලා. ඊට පස්සේ පාපොච්චාරණයක් කරනවා. මම සංසාරේ මෙතෙක්කල් නොදැන කරපු පව් ප්‍රමාණය ගත්තොත් කවදාකවත් ටික ටික ගෙවලා ඉවර කරන්න බෑ. මම දැන් බෝධිචිත්තයට ගිය නිසා මට බෝධිචිත්තය ඉක්මන් කරන්නම් මට කර්ම කටුකතා දුක් වහවහ එන්න ඕනේ කියලා. ඒකේ බෝධිචර්ය අවතාරයේ 9 වෙනි පරිච්ඡේදයේ ඒ ශාන්තිදේව පාදයන් ලියලා තියෙනවා රෝමෝද්ගමණය වෙනවා ඒක කියවනකොට ඒ බෝධිචිත්තේ සමාදන් වුණාට පස්සේ මට මේ මේ කරදර පැමිණේවා මේ මේ බාධක පැමිණේවා මේ මේ අසාධාරණ චෝදනා පැමිණේවා කියලා එයා ඉල්ලනවා ඒකලා කියනවා මම සංසාරේ කරු ප්‍රමාණය දන්නේ නැති නිසා මට දැන් ආඩ්‍ය වෙලා ඉන්න වෙලාවේ ශ්‍රද්ධාව තියෙන වෙලාවේ සීලය තියෙන වෙලාවේ සතිය දන්නවා එන්න තියෙන හරියක් එන්නේ කියලා. ඒක සමහර විටක පේන අත්කිලමතාන් යෝගයක් වගේ කියලා නමුත් අදිෂ්ඨාන ශක්තියක් යා ගන්නවා යෝධ බල යෝධ වීරිය එන්න තියෙන දේ වරෙන් කියනවා. ඊට පස්සේ යෝගාවචරයට සාසනික වැඩක් කරන්න ගියාම ආය ආකාශය තමයි සීමාව. මොන්නම කෙනෙකුටවත් එයා වළක්වන්න බෑ. එයා දන්නව කරදර එනකොට මම මේක දිනනවා දිනනවාමයි. කාගෙන යනවා යනවාමයි. ඔක්කොමලා බස්ස ගන්න ඔක්කොමලා ඉපයි කියන. කඩාගෙන යනවා. ඒකට කියනවා මේ මහා බෝධිචිත්තේ කියලා. වෙන කිසි කෙනෙක් හිතන්නේවත් නැහැ. එහෙම දේවල් කරන කඩාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක කරන්ඩ මේ හිතේ ස්වභාවය. අපේ හිතේ ස්වභාවය නොදන්න නොදකගන්න නොදකගන්න මේක නිහීන තුච්ච ආත්ම ශක්තියක් නැති වැල් ගැඩවිල්ලෙක් වගේ පිටකොන්දක් නැති සතෙක් වගේ තමයි හැසිරෙන්නේ මේ චිත්ත භාවනා කරන්න කරන්න තමයි තේරෙනවා මේක යන්නේ න්‍යායකට චිත්ත න්‍යායකට යන්නේ ඒක දැනගත්තට පස්සේ මගේ මේ මේ ගැඩවිලි පණුවෙක් වගේ තියෙන මේ කය එයාට රටන්න දෙන්න බෑ. මම හිතෙන් මේ වැඩ ටික ගන්නවා කියලා ඒකට අදිෂ්ඨාන ශක්ති චිත්ත ශක්ති කියලා කියනවා. චිත්ත මීමන්තාව කියලා කියනවා. චිත්ත ඉර්ධිපාදේ කියලා කියනවා. ඒක නාන මේ සාමාන්‍ය සරුක කයක් නෙමෙයි. සාමාන්‍ය කයක් නෙමෙයි තියෙන්නේ. ඒක උත්ප්‍රේරණය කරගෙන තියෙන. චිත්ත භාවනාවෙන් උත්ප්‍රේරණය කරගෙන තියෙන එන හැම කරදරයකින්ම කාගෙන ඉදිරියට යනවා. ඒ නිසා මේ චිත්ත தত্ত্ব එක එක චිත්ත தত্ত্ব හැම එකක්ම අරකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය මේක හොඳයි කියන්නේ ඔතෙන්ද එනකන් තමයි. ආවට පස්සේ ඔක්කොම දිහා බලන්නේ මේ කැමේ දෙක අරලා තියෙන ව්‍යංජන ටිකක් වගේ කැමති දෙයක් බෙදාගෙන කන. හැමදාම එකම දේ කන්න ඕන කමක් නැහැ. ඉතින් ඒක නිසා සමත භාවනා ක්‍රමයේදී නම් මහත්ගත හිත හොඳයි අමහත්ගත හිත හොඳ නැහැ. නමුත් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන භාවනා කරන්න කෙනාට නම් මහත්ගත හිත නොයකත් අමහත්ගත හිත උනත් දෙකම එකයි. ඒ දෙකට එහෙම හිත එකයි කරලා හිතා ගන්න ඕනේ. එහෙම නැත්නම් යාට මේ කෙලෙස් කඩාන යන්න බෑ. ඒ නිසා යුනිවර්සිටි එකේ පිටිවල ලියලා තියෙනවා මැනිකේ වුණත් එක විදියයි නෝන වුණත් එක විදියයි මැනිකේ වුණත් නෝන වුණත් අපට වදේමයි කියලා ලියලා තියෙනවා. මැනිකේ කෙනෙක් යාළුනත් එකයි නෝන යාළුනත් එකයි වදේම තමයි. යාළු නොවිත් බෑ. විශ්වවිද්‍යාලයට යන්නේ ඕක කරගන්නනේ. ඒ කොයි එකත් එකද? ඒකේ මහත්ගත වුණත් එකයි අමහත්ගත වුණත් එකයි මේ එක එක්කත් මට කියන විදිහට යන්නේ හැබැයි උඹලගේ නාඩගම එහෙම නැත්නම් උඹලගේ භූමිකා මම දන්නවා කියලා මේ හිතක කරන මේ සෙල්ලම් ටික බලන එක හරියට මානව යන්ත්‍රයේ හෑන්ඩ්බුක් එක අතර ගත්තා වගේ. මනුෂ්‍ය යන්ත්‍ර කියන්නේ ඉතාමත්ම සූක්ෂම යන්ත්‍රයක් අපේ ළඟ අත්පොත නැතිලා තියෙනවා. අපි හරින් මිරිකනවා මෙහෙන් මිරිකනවා ඒකට මෙහෙන් ලයිට් වැටෙනවා එහෙන් කරකනවා එක එකක්වත් දන්නේ නැහැ. චිත්ත භාවනා කරන එකට අත්පොත හම්බුණා වගේ එයාට අනුන්ගේ බොත්තුකුත් මිරිකන්න පුළුවන්. ඒගොල්ලත් නිකන් කුයි කුයි ගන්න පටන් ගන්නවා, කිච් කැවෙන්න පටන් ගන්නවා, වැඩ කරන්න පටන් ගත්තා. ඊට ඉස්සෙල්ලා තමන්ගේ මැෂින් එක අල්ල ගන්න ඕනේ. අපිට වෙලා තියෙන අපි අපේ එක දන්නේ නැතුව නෝනාගේ කල්ලන් දාගෙන. ඉතින් කචල්, ඉතින් දික්කසාද තමයි. තමන්ගේ එක දන්නවනම් මේක වැඩ කරන්න ඇදී පොඩි දරුවෙකුත් ඔය වගේ තමයි. පිරිමි කෙනෙක් දන්නවා ගෑනු කෙනෙක් ගත්තෝ වගේ තමයි. අනේ ඒ දේ කරගන්න අපිට පොඩ්ඩකට මේ කාම ලෝකයෙන් සමුගන්න වෙනවා. මොකද කාම ලෝකේ ඉන්නකම් අපිට මේ දෙල්ලක්කාර වැටික් කරන්න බෑ. එහෙම නැත්නම් මේ gedara වැටික් කරගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි හිතනවා මේ කාම ලෝකේ වැටික් ඉවර වෙලා හැට පිටලා හොට බිම යනවට පස්සේ ගිහිල්ලා දෙඤ්ඤම් කියලා දෙයි. කොරයි. ඉතින් ඒව නම් බුදුහාමුදුරු කියන්න ඕනේ නෑනේ මේ ජීවිතයේ ප්‍රථම යාමේ කලු කෙස්ටි බීජි භද්‍ර යවුනේ මේ කරවන්නේ මොකද මේකට විශාල ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තිය ඇත්තටම මේ දාඩිය දාන කිහි දෙකෙන් දාඩි දාන දත්මිටි හපන ශක්තියක් නෙවෙයි. ප්‍රඥා සංප්‍රයුක්ත වීරියක් ඕන මේක. no limits මොන්නම්ම දෙයකටවත් බලන්නේ කොයි පැත්තේද කොයි જાතියද හිත වැටුණත් මෙතන නිසා මම නැගිටලා යනවා. මම නැගිටිනවමයි කොහොම කරුවත් නැගිටිනවමයි කියලා ඒ කරන්න ගියාම ওই මහත්යත අමහත්යත හිත් මහා ලොකුවට වගේ ඉස්සර තේරුණාට මේ එකම දේ නිකන් හරියට කේක් එක එකමයි අයිසිං එක වෙනස් වෙනවා වගේ. එක එක මොස්තර දාලා හැදුවට අයිසින් එක විතරයි. එහෙම නැත්නම් මේ කොණ්ඩ කැවුම්ද අතිරහද කිව්වත් දෙකේම තෙල් පැණි තියෙනවච්චර තමයි කිව්වේ වෙන මොනක්වත් නැහැ. ඉතින් ওই කට්ටිය වැඩ දාන්න ගියාම ඉතින් කොණ්ඩ කැවුම් හදන්න දන්න කට්ටිය වෙනමම පැලන්තියක වගේ ඉඳ හදනවා. දෙකම එකයි තෙල් පැණි තමයි. ඉතින් ඒ නිසා මේ හිතේ තියෙන මේ පැතිකඩ බලන්ඩ බැරි වෙන්නේ අපි තරම කාමයට දාස වෙලා මේ පුංචි එක ජීවිතයකට අපිට සම්බන්ධ වෙලා තියෙන දේවල් වලට පහඳලා කඹුරලා මේ හිතක හම්බෙච්ච මනුස්ස හිතක හෑන්ඩ්බුක් එක බලා ගන්න, සිතියෙන් බලා ගන්න වෙලාවක් නැතුව අර කාම සංඥාවලට නතරන ලෝකයක් තියෙනවා. චිත්ත භාවනාවට යනකොට ඒක දිහා හොඳට බලන්නේ මනුස්ස හිතක් ඉදිරි කරගත්තා වගේ. මනුස්ස හිතක තියෙන පුළුවන් පැතිකඩ බලනවා. ඒ වගේම තමයි සෞතරං චිත්තං අනුතරං චිත්තං කියලා සමාහලට ඇත්තටම ඊටාම දීන වෙච්ච ඊටාම හීන වෙච්ච නිකන් මහා මොහොත ගොඩ ගලලා සුනාමියක් ඇවිල්ලා යට වුණා වගේ හිත සම්පූර්ණයෙන්ම යටපත් වෙච්ච වෙලාවක් එනවා. සමහර ලාවට හිත සියල්ලම ජයගත්ත අනුත්තර වූ හිතත් වලට යනවා. කාම ලෝකේ ජයග්‍රහණ වලත් ඒක වෙනවා. රූප ලෝකේ ජයග්‍රහණ වලත් ඒක වෙනවා. අරූප ලෝකේ ජයග්‍රහණ වලත් වෙනවා. ඉතින් ඒව එකිනෙකට එකිනෙකට සාපේක්ෂ වෙලා මේ ජය ගන්නවා මේ පරදිනවා මේ ජය ගන්නවා මේ පරදිනවා යෝගාවචරය හිතන්නේ එහෙම නෙවෙයි ඉදිරියට යනකොට පරාදයක් නෑ ජය පමණයි කියන්නේ කියලා. ඉතින් එහෙමනම් කොහොමද අෂ්ටලෝක ධර්මයේ ජයෝ පරාජයෝ දෙක සම කරන්නේ? මේ ජය පරාජය හැවමාරු කෙරුවට විපරිණාමයටපත් උනාට මේ දෙන දිගටම තියෙනවා. වරක හිත හොඳට ඕම නිකන් වාල් වුණා වගේ. එහෙම නැත්නම් දාස தත්තරපත් වුණාගේ මොනම දෙයක්වත් කරගන්න බැරි தත්තරපත් වෙනවා. තමහරලාවට රජ වෙලා ඕන දෙයක් කරන්න පුළුවන් තත්ත්වයකට පත් මේ දෙකම හිතේ තත්ත්ව දෙකක් මිස අරකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය අරක හොඳයි කියවනම් සදාචාරවාදයකට වැටෙනවා. මෙතෙන්න මේ චිත්ත භානාවට යනකොට නැත්නම් මේ චේතෝපරිය ඥානෙට යනකොට ඒකේන දන්නවා කොච්චර යෝගේ පහත් තත්ත්වයකටපත් වුණත් ආයෙ පස්සේ රජ වෙන්න පුළුවන්. මේ උදේ වැහපු දැන් හවසට හඳ පායනවා මේ මේ මේ හිඟන අපටත් උණු උණුබත් කන්න ලැබෙනවා කියලා තියෙන්නේ. මේ හිඟන කොටත් උණු උණුබත් කන්න ලැබෙනවා. මේ උදේ වැහපු දැන් අවදට හඳ පායනවා. උදේ වැස්සයි කියලා ඇඳට හඳ පායන්න නැති වෙන්න ප්‍රශ්නයක් නැහැ. අපි හිතලා තියෙන්නේ නෑ මේ මුස්පීන්තුව මේ වහින්න ගත්තොත් දිගටම වහි කියලා නෑ. ඒක වෙන්නේ නෑ. ආන්නේ විදිහට යන කෙනා වැටුණට පස්සේ තමයි ගැම්ම ගන්න. හොද්දටම නීච තත්ත්වයටපත් වෙනවා. අසුචි වලක ඉන්න අසුචි පණුවේකේ තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ආයතනයක් රජ වෙනවා. ඉතින් අර භාවනා ලෝකෙට ගියේ නැති කෙනා එහෙනම් භාවනා ලෝකේ චර්චුරු ගාන එකනා චෝදනා පත්‍ර ලියන එකනා මොනම හේතුකින්වත් කැමති නැහැ. සවුත්තර චිත්තයකට. යටපත් වෙච්ච හිතක් බෑ. යාට දිග්ගටම ඉදිරියට යන්න ඕන. එහෙම ගමනක් නැහැ මේකේ. එහෙම ගමනක් නෑ වැටුණට පස්සේ තමයි නැගිටීමේ තියෙන වටිනාකම තේරෙන්නේ. වෙනස තියෙන්නේ දැන් නැගිටින්නේ පරෝපදේශ රහිතව. මගේ ක්‍රමයට මම නැගිටිනවා. ඊට පස්සේ හිතා ගන්න බැරි විදිහට හතර හන්දි කඩලා ආයෙ බිම දානවා. ආයෙ නැගිටිනවා. ආයෙ වැටෙනවා. මේක හරි පොඩ්ඩක් දනගග යන එක, ඉඳගත් එක, නැගිටින්න හදනකොට අටුවාචාන් වහන්සේ කියනවා ගොම පොළවේ පොඩි එකක් තිබ්බහම වැටෙන වැටිලා තක් ගාලා වැටෙනවනේ. දැන් කාලේ වැටුනොත් අම්මට heart attack වෙනවා. දැන් ඉන්න අම්මලා ජැක් ගහලා තියෙන පොඩි උණ්ඩ වැටෙන්න දෙන්නේ නැහැ. අනම්මනම් කරලා ඉතින් උණ්ඩ කොන්ද හරියන්නේ නැහැ. ඒ දවස්වල එහෙම නැහැ. කොම්පොළුවේ දැම්මට පස්සේ ඒක නැගිට්ට නැගිට්ට කමන් ටක් ගාලා වැටෙනවා. නාකියෙක් නාකියෙක් චෙක් කරනවා නම් අන්තභාගය හැදෙනවා. පොඩි එකට මොකක්වත් වෙන්නේ නැහැ. වැටිල්ලෙන් තමයි කොඳු යට පෙළ හරියන්නේ. එහෙම වැටෙන්න වැටෙන්න කොඳු යට පෙළ නැගිටලා වැටෙනවට පස්සේ ආයෙ නැගිටිනවා. ආයෙ වැටෙනවා ආයෙ නැගිටිනවා. ඊට පස්සේ උ දැනගන්නවා ඔය වැටෙන වැටිල්ල නැගිටීමේ ලකුණක් මිසක වැටීමේ ලකුණක් නෙවෙයි. අන්න වගේ ආධ්‍යාත්මික පිටකොන්ද හරියන්න අපිට හොඳ නිග්‍රහ ලැබෙන්න ඕන. ඒක පෙත්ත කපලා හම්බ වෙන්න ඕන. දැන් උගෝසනේ අපිට බුදුරජාන් වහන්සේට අපි කියනවා දේවාති දේවයි බ්‍රහ්මාති බ්‍රහ්මයි. නමුත් බුදුරජාන් වහන්සේට නිින්ද ලැබපු කෙනෙක්. ඒ මට්ටමේ නිින්ද ලැබපු කෙනෙක්. මුළු ලෝකෙම නැහැ. නමුත් අපි වඳිනකොට මලක් කියලා වඳිනකොට අනේ බුදුහාමර මේ මේ තැනකට නිින්ද ලැබුවයි කියලා හීනකින්වත් හිතෙන්නේ නැහැ. ඒක උන්වහන්සේට ගුණයක් වෙලා තියෙනවා. මේ තරම්ම මිනිස්සු රාජ්‍ය මට්ටමේ බුදුරණ විරුද්ධව නිින්ද කරලා තියෙනවා. කිසිම දෙයක් දරා හිටින්නේ නැහැ. ඒ මොකද උන්වහන්සේ දන්නවයි නිින්දාව නිසා තමයි ඒ ප්‍රශංසාව කැපිපේ. ඒ නිසා භාවනා යෝගාවචර ජීවිතේ චිත්ත භාවනා කරනවා නැත්නම් පරචිත්ත විඥාන ඥානය ලැබුණා නැත්නම් චේතෝපරිඥාන ලැබුණාටත් වඩා මේ සවුත්තර හිත අනුත්තර හිත තමයි යට යටත් ඇසීපසෙන් ජීවත් වෙන්නේ වර එක අධිරාජ්‍යවාදී අධිරාජ්‍ය විදිහට ජීවත් වෙනවා මේ දෙකම කරන්න පුළුවන් ඒකෙදි කියලා තියෙනවා සෙන් බුද්ධ학මේ උඹ රතුන් සමග බෝකු කටක ඉඳගෙන ඉන්න පුළුවන්කම තියෙනත් ඕන. රජුන් සමග රෙඩ් කාපට් එකේ යන්න පුළුවන්කම තියෙන. භික්ෂුවක් වෙච්චාම දෙකම කරන්න ඕනේ. හැමදාම රතු කාපට් එක උඩ රජුන් එක්ක යන ගමනක්ම බෑ. එතකොට ජීවිතේ නෑ. ජීවිතේ සාමාන්‍ය සිරිබිරිස් එක්කයි සිමයියි එක්කයි ඉන්න පුළුවන්කමක් තියෙනවා. නැත්තම් මේක වටිනාකමක් නෑ. ඒක නිසා තමයි සරුවචනාන්ත ඇතම ගණන් පයින් යනවා මේ සාමාන්‍ය මිනිස්සු නිවන් දක්කන. ඒ අනකොට රජ්ජුරු ඇවිල්ලා කියනවා. "අයි ස්වාමීන් වහන්සේ මෙච්චර ලස්සන මාලිගාවක් තියෙනවා මේ සබ පහසුකම් තියෙනවා ඔක්කොම තියෙනවා යන්නේ මොකද කියලා." බුදුසසුන කියන්නේ මේ රජ්ජුරුවන්ට කටයුතු කරන එක නෙවෙයි මේකේ තියෙන බුද්ධ කෘත්‍යය මමයි දන්නේ කාටද උදව් කරන්න ඕන කියලා. ඒ වගේ ඔය සිද්ධියක් සඳහන් වෙනවා. තරුවචනාංශේ වස් කාලෙන් පස්සේ තීන්දුවක් කරනවා මේ චාරිකාවේ යන. ඒක සාමාන්‍ය ස්වරූපේ. නමුත් යන්තම් ජේතවනාරාමේ එහෙම නැත්නම් බිම්බිසාර රජුරෝ කොසල් රජුරෝ විශාකාව අනාථ බින්දික සිටුතුමා මේ සාසන ආයතනේ ගොඩ ගන්න වෙලාව. මේ බුද්ධ ඥානන්ත හිටියොත් විශාල සේවයක් වෙනවා. මිනිස්සු එනවා යනවා හරියට. නමුත් බුද්ධන සිටින්දු යන්නේ. ඉතින් පස්සේ අනාථ බින්දික සිටුතුමා ගිහිල්ලා ඉතින් කියන්නෙත් නෑ, යා කතා කරන්නෙත් නෑ. ඉංගියක් කරනවා නේ ස්වාමීන් වහන්සේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවද මේකෙන් යන්න? දැන් බුදුරජාණන්සේ උත්තර දෙන්නේ නැහැ. විසාකාව නම් එහෙම නැහැ. සාමාන්‍යයෙන් ගිහිලා කතා කරලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගමනට වැඩි මෙතන ඉන්න එක වටිනවා පහසුකම් තියෙන ඔක්කොම තියෙන බුදුන්සේ උත්තර දෙන්න. ඊට පස්සේ ගිහලා කොසල් රජුරණ කියනවා කොසල් රජුරුත් ඇවිල්ලා සෙනඟ පිටින් ඇවිල්ලා වැඳලා කියනවා උත්තරයක් දෙන්නේ. කොච්චර මේක චිත්ත පීඩාවට හේතුණාද කියනවනම් අනාථපිණ්ඩික සතුමාට දැන් කාලේ හැටියට කියනවනම් ඉතින් heart attack blood pressure නැගලා පිටිය වැතර හැරිලා බුදි. ඉතින් මුළු සිටුමැදුරම හරි අන්ධකාරයි. ඔක්කොම දන්නේ නැහැ. කවුරක්වත් දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ওই සිටු 16කට උපන් 16කට දාව ඉපදිච්ච 16 කෙල්ලක් හිටියා පුන්න කියලා. ඒ කියන්නේ බලන ඔක්කොම තියා එන ගාච්ච සෝම්පිට්ටනේ වගේ මූණු ඔක්කොම අප්සෙට් ඒ තේරෙන්නේ නැහැ රෝඩි කියලා අම්මා ළඟට ගිහිල්ලා අහනවා මොකද මේ වෙලා දෙන්නේ අනේ බලයන් යන්නේ ඔබට තේරෙන්නේ නැහැ කියන තාත්තා ළඟට ගිහිල්ලා අහනවා මොකද තාත්තා නෙවෙයි නදී ඔබ කර්ම හිටපන් මේ අපිට අපිට පුළුවන් බේරෙන්න මේ ලොක්කටයි අප්සෙට්ලා තියෙන අපි මේ දායෝගය. අර කිල්ල එලවනවා. ඉලිවිලර කියනවා අන්තිම නම්ම කියනවා මේ අපේ සිටුතුමා මොකද්ද එකට හිට නරක කරගෙන ඉන්නවා අපි දන්නේ නැහැ. ඊට කියනවා අම්මට පුළුවන්ද මට සිටුතුමා ළඟට යන්න දෙන්න. කියන කොහොම යන්නද අපි මේ දාසියෝ අපි ඇවිල්ලා මේ බැලයෝ. ඊට පස්සේ කියනවා මට දුන්නොත් මම වෙනසක් ඇති කරනවා. මේකilla බේරන්න බෑ. පොඩි කෙල්ලක්. පස්සේ කතා කරලා අපොයින්ට්මන්ට් දාගෙන කොහමද සිටුතුමා ගාවට යනකොට සිටුතුමා පිච්චි පැත්තට ඇල්ල බුදි. මේ ගැණි කතා කරගෙනවා මම මේ ඔබතුමාගේම මාලිගාවේ 16 කට උපන් 16 බඩේ උපන් 100 වෙනි 16. 100 පරිපූර්ණ වෙච්ච නිසා මට පුණ්‍ය කියනවා. ඉතින් සිටුතුමා බලනවා ගෙටාපු ගැණ දීතිහා බලනවා වගේ මොන්න බවුලද මේ කතා කරන්නේ. ඊට පස්සේ කියනවා මට හුම්කම් දෙන්න පුළුවන්ද? අනේ ඵලයන් දරුවෝ යන්න මේ මේ මේ බිම්බිසාර රජුරණත් බේරන්න බැරි තැන. ඊට පස්සේ මේ කෙල්ල දිගටම සිටුතුමාට කතා කරලා කියනවා ඔබතුමාගේ කියන ප්‍රශ්නේ කිව්වොත් උත්තරයක් තියෙනවා. මේ සිටුතුමා කියනවා මේ කාටවත් උත්තර හොයන්න බැරිද මේ මේ ගැරන්ටි හැවක් ඉන්න කෙල්ල කතා කරන්න ඉතිපේ කෙලින්ම කතා කරනවා. අන්තිමට බේරෙන්න බැතන සිටුතුමා කියනවා සරුවචනාංශේ දකින්න නැති ජේතවනාරාමයක මට ඉන්න බෑ. මට ඒ තරම හිතට පාළුයි මේක. බැරිම තරම්. කියලා මම බුදුහාමුදුරුවෝ නැත කරොත් මට මොනවද දෙන්නේ කියලා. කිල්ල අර චේතනම ගමන් බට කරන්න බෑ. මේක නෙවෙයි ප්‍රශ්නේ අපි ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකක් ගන්න මම වැඩේ කරනවා. මොනවද දෙන්නේ? හරි මොනවද ඕනේ? මම දාසකම නිදහස් කරනවා. අයේක ඉතින් මොකද ඒක බොහොම පොඩි. හොන්දටම ෂුවර්ද? තුන් සැරයක් සාති කරගන්නවා. මම ඔබතුමාගේ කුස්ති ඉෂ්ට කෙරුවොත් මම දාස්කමේ නිදාසයි ඊට පස්සේ කෙනෙක් මම ඕන විදිහකට සාතික කරනවා මේකෙල්ල ගිහිල්ලා නාලා සුදු වෙනකන් බුදුහාමුදුරුවෝ ගාවට යනවා ගිහිල්ලා අවසරයි කියලා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට ආරාධනා කරනවා කොහෙත් වඩින්න එපා බුදුසාන ඔබ එහෙම ආරාධනා කරන්න මොකද උවමනාව ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ ගාංශ 16 කියලා ඉපදිච්චාම තියෙන දුක් ඔබ වහන්සේ මෙතන හිටියොත් ඔබ වහන්සේට මම සාතික කරලා කියනවා මම දාසකමේ නිදාස වෙනවා හෙට අටසිල් ගන්නවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඒක තේරෙන්නේ නැහැ දාසකම. ඉතින් බුදුරජාණන්ට මේ කියලා ඉදිරිපත් කරන්නේ මේ අනික් කට්ටිය ආර්දනා කරන්නේ ඔබ වහන්සේ මේ අලංකාරයට මම කියන්නේ බොක්කෙන්. මම දාසකම නිදහස් කරනවා. මම හිත සිල් ගන්නවා. බුදුරජාණන්ට පේනවා මේ කෙල්ලගේ පිනක්. ආ එහෙමනම් විනිශ්චය කරපම් මං යන්නේ නැහැ. හිතා ගන්න බෑ. කාටවත් හිතා ගන්න බෑ. මේ වගේ බුදු කෙනෙක් කුසල රජුරෝ කිව්වට අනාථ පිණිකසිටුමා කිව්වට විසාකාව කිව්වට අහන්නේ මේ කෙල්ල වැඩ ගන්නවා. මේ කෙල්ල වැඩ ගන්න නිසා ඉතින් ඒ කෙල්ල ඉච්චර වෙලා හිටියේ බොහොම සෞත්‍ර හිතක. මේ කෙල්ල ඇතුලේ තියෙන ගිනි පුපුර ශාසනයක් තියෙනවා මට බුදුන් දකින්න බෑ පින්නපාතයක් පූජා කරන්න බෑ 16යි දුප්පත් ශාසනයක් තියෙන කාට කියන්නද අම්මා තාත්තට කරන්නත් බෑ අයිතිවාසිකම් ඉල්ලන්නත් බෑ. දැන් මේ වෙලාවේදී ඒ කියලා දන්නවා දාසකමේ නිදහස් වුණා කියනවා නම් ඒක ගන්න පැහැදිලිව මට සිල් රකින්න පුළුවන්. දාසියෝ කියලා කියන්නේ ඒක නිකන් මේ වෛශ්‍යාවන්ටත් වැඩිය පහත් මට්ටමක තමයි සැලකෙන්නේ හිටියන. ඒ නිසා බුදුරජාණන්සේ මේ දීපු තීන්දුවේදී පෙන්නනවා ඒ එල්ලයක් තියෙනවා නම් කෙනෙකුට වැඩේ කරගෙන යන්න තමන් කොච්චර නිස්සත්වකෙ හිටියත් මේ ශාසනයක් තියෙන වෙලාවේ අපි අදිෂ්ඨානයක් ගන්නවා මේ මේ මුළු ශාසනයේ තියෙන මේ බෞද්ධ කොටි උස්සන්නවක්වත් ගෙජ්ජි හොල්ලන්නවක්වත් බෙර ගහන්නවක්වත් පහන් පූජා කරන්නවක්වත් මල් පූජා කරන්නවත් නෙවෙයි ඉවන් දකින්නේ බුදුජානනාංශෙත් එක්ක ගිහිල්ලා කියන්නේ මම ඔබ වහන්සේට 84000 මල් පූජාවක් තියෙනවා කියලා කන පැලෙන්න ගහලා ඉරවයි ඒ වෙලාවේ උඹත් ආවද තවත් මගුලක් කරන ළමයි කරේ මගුලක් නටන්න කියලා. නෑ. මට හිත සිල් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මට හිත සිල් ගන්න පුළුවන්. මේක රහත් වෙනවට වැඩිය අමාරුයි. අපි මේ අපිට මේ සීලයක් සමාදන් වෙලා ඉන්න පුළුවන් ගතිය නැති නිසානේ අපි මේ ආනාපානෙ නැතුණා ධ්‍යාන නැතුණා කියලා හඳන්නේ සීලයක් සමාදන් වෙලා ඉන්න එක රහත්කමටත් වැඩිය ලොකු දෙයක් නම් අපි කොච්චර සතුටින් ඉන්නවද අර කෙල්ල පෙන්වන්නේ ඒක ඒ වගේ අපේ හිත කොච්චර අපි දැන් දැන් අයිතිවාසිකම් සඳහන් කරන අපි දුප්පත් කියයි අරක කියයි මේක කියයි. නම මනුස්සකමක් තියෙන මේ හැම හිතක් යටතේම. ඒක ඉස්සර කරගෙන ගියොත් අපි අපේ සමාජය අපිට කියාවේ අපි අර අර විදිහට අතපල්ලේ වැටිච්ච જાතියක් කියලා. මොකද ਸਰවඥාන්සේ පෙන්න ශාසනයේ අවස්ථාව ගත්තොත් මතු කරගන්න හැටි දන්නවනම් මේ සවුත්තර වෙච්ච හිත මේ අනුත්තර වෙන්න පුළුවන්. මේ උදේ වැහපු ඇඳ දැන් අවසට හඳ පායන. ඒ වගේ සිද්ධි තමයි <clears throat> මුළු ත්‍රිපිටකේ පුරාම ওই සූත්‍ර වශයෙන් නැත්නම් අට කතා වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. කිසිම වැදගැම්මකට නැති මිනිස්සේ හරියට ශාසනය අඳුරගත්තට පස්සේ ඒ මිනිස්සයා කඩාන කඩාන කඩාන ඉදිරියට ගියාම සරුවච්චන් වහන්සේ ඒකට කරන අනුග්‍රහය සුවිශේෂයි. කිසිම කිසිම කෙනෙකුට වග වෙන්නේ ඕනම වෙලාවක තමන්ම කියපු දේ වෙනස් කරලා අනුග්‍රහ කරනවා. ඉතින් මේ මේ බුදුහාමුදුරුවෝ ඇතුලේ ඉන්නවයි කියලා හිතන්න. මං හරියට සාසනය දැක්කනම් මං හරියට කලියොත් හරියට දන්නවනම් කවුද මා බලකන්න ඉන්නේ? මගේ තකතිරුකම විතරයි. මගේ තෘෂ්ණාව විතරයි. මේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් නැත්තම් ඒ කෙනා හැසිරෙන්නේ රජෙක් වගේ. රහතන් වහන්සේ නමක් වගේ. ඒ නිසා කියලා තියෙන රජෙක් වෙන්න ඕන රජෙක් වගේ හැසිරියන් කියලා. එන්න කාට හරි ඕන නම් රහත් වෙන්න මම රහත් කියලා හිතලා හැදිරෙන. ඒ කියන්නේ පුම්බණ්ඩ බෝඩ් ගන්න හදන්න යන්න එපා රහත්ුණයි කියලා. නෝ රහත් වෙච්ච කෙනෙක් හැසිරෙන විදිහට හැසිරෙන්න ගත්තාම දෙයියොත් බයයි. පරිසරයත් බයයි. මගේ තියෙන කෙලෙසුත් බයයි. ඒක නිසා අනේ මට අරක නෑ මේක නෑ චරිචුරු ගාන්න ගාන්න මොන වාසනාව තිබුණත් මොන ක්ෂණ සම්පත්තිය තිබ්බත් ඉහෙඬ තිබ්බ එකක් වගේ. නිසා කවදා හෝ කොච්චර සවුත්තරව නැත්තම් සවුත්තු නැහැ කියලා කියන්නේ සවුත්තර හිත තමයි සවුත්තු හිත කියලා කියන්නේ. ඒ හිත කොච්චර තිබුණත් ඒක අනුත්තර වෙන්න පුළුවන් ඒ කෙනා බලන හැටියට. ඒකට අවශ්‍ය ප්‍රභවය. ඒකට අවශ්‍ය කරන විභව ශක්තිය හැම හිතකම තියෙනවා. ඒක මතු කරගන්න මුත්තටම කුණු වෙන්න ආරින්නවා. මුත්තටම පෙරදිලා වැටිලා හොම්බෙන්න යන්න ආරින්නවා. ඊට පස්සේ හිතන්න නරකයි මොනම දෙයක්වත් නැතුණයි කියලා ආයෙ පටන් ගත්තට පස්සේ ආයිට වැඩිය පණ ගහලා අලුත් අංකුර එනවා. අන්නේ අනුත්තර සවුත්තර හිත යම් කිසි කෙනෙකුට එන්න ඒ කෙනා ජයග්‍රහණයම පමණක් හිතන කෙනෙක් නෙවෙයි. එයා පෙරදීම තුල ජයග්‍රහණේ ගිනි පුපුරක් තියෙන බව නැත්නම් අතරින් නැතුව කියන ගතිය ආවොත් ඒ පුද්ගලයා මොන මට්ටමෙන් පටන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ලෝක සාහිත්‍ය ඉතිහාසයේ ලෝක සාහිත්‍ය ඉතාමත් වැදගත් විදිහට පෙන්වන්නේ පටන් ගන්න තැන කෝක වුණත් ඒ උසස්ම තැනට යන්න පුළුවන් ගතිය ජෝර්ජ් වොෂින්ටන් තාමත් දුප්පත් කොල්ලෙක්. ඒ වගේම ඉබ්‍රහම් ලින්කන්, ගාන්ධි ඒ මනුස්සයා අන්තිමේටෙන් ආවේ Taman ගැන තියෙන විශ්වාසය ඇතුව. යෝගාවචර තමයි ඒ අතින් අන්තිම ලකුණු කපා ගන්න જાති. හැම වෙලාවෙම මේ මට මාරක නෑ මේක නෑ චරුචුරු ඉතින් ඒ එතකොට ඒක ලෙවල්ලා ඒ කෙනාට ඒ කෙනාගේ හිත කවුරු හරි දැක්කොත් මෙච්චරම තුප්ප හිතක්ද මෙච්චරම කුණු වෙච්ච හිතක්ද කියලා එමන්ට හරි බයයි. নিকමට හරි මේ හිත හෙලි කරගන්න ඕනේ සබ්‍රක්‍මචාරින් වහන්සලා ඉදිරිපිට කමඨාන් සුද්ධ කිරීම හරහා ධර්ම සාකච්ඡා හරහා කියලා විශ්වාස කෙරුවොත් බාහිරේ ඉන්න එක නා තමනුත් විශ්වාස වෙනවා. ඒකෝට අපේ හිතට ඔය ඔය දහංගට දාන්න බෑ. හිත දහංගට දාන්නේ චපල වුණොත් විතරයි. හිත දහංගට දාන්නේ වංචනික වුණොත් විතරයි. හිත දහංගට දාන්නේ ෂට වුණොත් විතරයි. ඒ නිසා ඒ ෂට ගතිය කෙලින්ම කියන්න ඕනේ. මට උඹ වෙනුවෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙන්න මෙන්න ෂට ගතියක් ඇවිල්ලා තියෙනවා. මට වංචනික ගතියක් තියෙනවා. මට චපල ගතියක් ඇවිල්ලා තියෙන කියලා හෙලි කරන්න පුළුවන් නම් ඒක තමයි සාසනය කියන්නේ. එතකොට මේ හෙලි කිරීම හරහා Tamange හිතට ලැබෙන ආනිසංස නැත්තම් ආශිර්වාදය තමයි හිත කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. දැන් අපි මේ හිත කරන කඩප්පුලි වැඩ තේරම අරසා කරන්න හදනවා. වහන්න හදනවා. නෑ නෑ මම හරි ෂෝක් මම මේ තාන්ත දාන්ත තීන්ත කූඩෝ කියලාගෙන තමයි දඟලන්නේ. හැබැයි ඇතුලේ තියෙන එක කවුරුත් දන්නේ. එවනේ මේක හෙලි කරන්න පුළුවන් නම් අපේ ශද්ධාවෙන් සීලයක ඉඳලා මේ සතියක් තියාගෙන යෝගාවචරයකට විතර මේ මුළු පරාසෙම ජීවත් කරවන්න පුළුවන් මොනම චරිතයක්වත් මම දැකලා නැහැ. යෝගාවචරයට පුළුවන් අන්තිම තුච්ච තත්ත්වයට වැටෙන්න පුළුවන් අන්තිම ඉහළ තත්ත්වයට යන්න පුළුවන් අනික් කට්ටිය ඒගොල්ලන්ට නම්බුනාම දෙන්න බලාවි නමුත් අෂ්ටෝක ධර්මයේ කම්පා නොවෙන හිතක් ඇති කරගන්න අදහසින් නම් යෝගාවචරය යන්නේ වැටිච්ච ධර්මයට තමයි දැන් තුච්ච වෙච්ච ධර්මයට තමයි මේක නැගිටලා එන්නේ. මොකද අපි වැටුණයි කියලා හෝ නැග්ගයි කියලා හෝ ශාසනය අපකීරේ වපරහෙන් බලන්නේ හැම වෙලාවෙම ශාසනය තියෙනවා බෙදපු බත් පිඟානක් වාගේ මල් වට්ටියක් වගේ ඒ නිසා වැටුණයි කියලා පස්ස ගහන්න යන්න එපා. දිකට මේ ගේම මේ ප්‍රතිපදාව මේ වැඩපිළිවෙල ගෙනියන්න පටන් අරගත්තොත් හැම වැටිච්ච කෙනෙක්ම තමයි වීරත්වයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා භාවනා ජීවිතේ මොනම විදියකවත් වැටිල්ලක් නැහැ පරමාර්ථ පැත්තෙන් බලනවා. වැටුණාට පස්සේ තමයි නැගිටින්නේ. ඒ නිසා මේ වැටෙන වෙලාවේදී අත නෑර ගෙනියන මනුස්සයාට දෙයියොත් බයලු බ්‍රහ්මියොත් බයලු. වැටිච්ච වෙලාව තමයි ගුණ මනුස්සයාගේ මනුසකම පේන්න තියෙන නිසා ඉල්ලන්න එපා. වැටේවා කියලා ඉල්ලන්න එපා. නමුත් වැටිච්ච වෙලාවක බලන්න මම මගේ හිත බලන සුළු භාවයක් තියනවාද කියලා. ඒ ඒ බලන සුළු බවම වැටීමට උත්තරයක් එහෙම නැති වුණොත් අයියෝ මට මෙහෙම වුණා මෙහෙම වුණා කියලා හිත වැටුනොත් ඒ මත කෙලෙසුත් ඇවිල්ලා මායයත් ඇවිල්ලා මේක කුණු කරලා දානවා. ආන්නේ ගතිය එන්න මම දකින්නේ සද්ධාවයි සීලයයි සතියයි. මේ හැම තැනකදීම බලන්න මගේ ශ්‍රද්ධාවේ හිල්ලුම් කනවද? ওই මොන මොන විදියට වැටුණත් මගේ සීල කැඩෙනවද? එහෙනම් මගේ සතිය කැඩෙනවද කියලා බැලුවොත් හිත සවුත්තර වෙලා එහෙම නැත්නම් දීන භාවයටපත් උනත් අනුත්තර භාවයටපත් උනත් Taman දැනගන්න මේ උපමාන තුනේ කිසි වෙනසක් වෙන්නේ නැති වෙන්න යනවනම් අපි ඒකට කියනවා පංචංග සමන්නාගත සම්මා සමාධිය කියලා. හැබැයි මේ උපකරණයට කියන්නේ චේතෝ පරණ සම්මා සමාධියේ හිත දැනගන්න හරහා හිතේ තියෙන අඩුපාඩුකම් දැන ගැනීම හරහා වෙන ආඩ්‍යයක්. ඒක නිසා මේ වගේ පිරිසකට මිස මේක මේ කාමභෝගීන්ද හෝ චරිචුරු ගාන කට්ටියට හෝ නෑ බෑ කියන කට්ටියට යන්න බෑ මේකට අත්‍යවශ්‍යම පළවෙනිම ගුණය තමයි සක්කෝ හැකි සංඥාව තියෙන. හැකි සංඥාව තියෙන බව තේරෙන්නේ Taman වැටුණයි කියලා හිතන වෙලාවේ. ඒ නිසා පුළුවන් තරම් මේ අයට වැටීම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට තනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා